එරන්දිගේ ප්‍රශ්නේ කියලා. හරි එරන්දි දැන් තියෙන ගැටලුව ඉදිරිපත් කරන්න. ඔව් මේ එදා ඇත්තටම අර මේ මම අර ඔබතුමාගේ අර දේශනා දෙකක් මට එවලා තිබුණා අර මේ ලස්සන නාට්‍යවරම කියන එකයි ඊට පස්සේ අර මට මම නැති වෙන හැටි හිම දේශනා දෙකක් තිබුණා. ඔව්. ඒ දෙක මම ප්‍රශ්නයක් යන්නේ දැන් ඇත්තටම මේ පේන ඇහෙන ඊට පස්ස දැනෙන දේ මේවා මේ කියන්නේ අපි නිකං අර මේ නොලැබිය හැකි දෙයක් එකන කරන්න බැරි වැඩක් කරන්න යනවා වගේ නේද අන්න එහෙම ඒ අන්න එක ගැන පොඩක් පැහැදිලි කිරීමක් මේ කරගන්න තමයි මේ මං ඇහුවේදා අහා හරි එතකොට මෙහෙමයි දැන් ඇත්තටම තිවිච්ච දෙයක් තියෙන දෙයක් අපිට නොලැබී යනවද නැත්නම් ඇත්තටම එහෙම පනවන්න බැරි එකක් පස්සේ අපි දුවනවාද? රැවටිලා. ඔන්න ඔය ප්‍රශ්න දෙක විසඳ ගන්න ඕනේ. <laughs> ඒ කියන්නේ අපි රැවටිලා යනවද තියනවා කියලා හිතාගෙන නැත්තම් තියෙන දෙයක් අපිට නොලැබී ඒක යනවා ඒක නමුත් ඒක අපි ගන්න යනවද? අන්න එහෙම එකක්ද තියෙන්නේ. පනවන්න බැරි දෙයක්. අස්සේ තමයි කියන්නේ අර ඇත්තටම මේ අල්ලන්නත් බෑ. ඒ කියන්නේ එහෙම එකක් තියෙන එහෙම එකක් කියලා ගන්න බැරි දෙයක් ඉස්සෙන් තමයි මට තේරුනේ. හරි. ඒ කියන්නේ දැන් මෙහෙමයි. උතන උතන දැන් ඔබතුමීට තේරුණාද මෙතන මේ යම් රැවටීමකට අපි යහු වෙලා තියෙනවා කියලා? මොකන්ද? අපි රැවටීමකට අහු වෙලා තියෙනවා කියලා තේරුණාද? ඔව් ඔව් ඒක පැහැදිලි. ඒක පැහැදිලි නේ. මේ කොයි වගේ රැවටීමකද ඔබතුමීට තේරෙන්නේ? ටිකක් පොඩ තව ටිකක් කිව්වොත් මොකද දන්නද? එතකොට තමයි ඔබතුමිය කොයිතැනද ඉන්නේ කියලා හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මට මේ තේරිච්ච විදිහට දැන් ඔය දැන් පෙනීම කියන එක දැන් එක්කෝ පෙනීමක් එහෙම නැත්නම් හීමක් නැත්නම් ඔකට දැනීමක්නේ. ඒ කියන්නේ ගන්න පුළුවන් තැනක් කියලා කියන්නේ තියෙන්නේ. එතකොට එතන එතන එන්නෙත් අර නිකන් මේ අර මගේ අදහස් මට ආවේ නිකන් ස්පාක් වෙනවා වගේ දෙයක් නේ ඇත්තටම වෙන්නේ. අර මේ නිකන් හිත ඒ වෙලාවේ අර අපි දැනගන්නේ නිකන් අර ස්පාක් එකක් එනවා වගේ දෙයක්. ඔය ඇසයි රූපයයි චක් විඥානයයි කියලා හොම ගත්තත් අර නිකන් පොඩි ස්පාක් එකක් එනවා වගේ. එතකොට අන්න ඒ ඕකට දැන් ඔතනටන ඉතින් රැවට් ඔත්තනන මේ ඇලෙන්න්න ගැටෙන්න්න ඔදේපල් වෙන්න ඔත්තනන එතොට ඒක මට තේරිචි විදිහට දැන් ඒ වෙන එක එකක් හැබැයි අරාර ඒක පස්සේ ගංගරපු අසාහනයක් අර්දාහයක් කියන ඒක වෙනම දෙයක් කියන එක එක තමයි මට තේරුණ එක එක පරිබාහිර වෙන වෙන්න අන්න හරි අන්න හරි කියන්නේ දැන් මේ දැන් අපි දැන් ඔබතුමියට කිව්වොත් ඔතන ඉදිරිපිට තියෙන දේවල් ගැන කියන්න කියලා. පේන දේවල් ගැන කියන්න කිව්වොත් එහෙම කියන්නකෝ බලන්න මොකක්ද ඔබට කියන්න පුළුවන් පේන දේවල් ගැන. පේන ඒ කියන්නේ ඇත්තටම මේ ඒ කියන්නේ ඒවා ඒ එළියේ තියෙන එකමයි මේ පෙනුනේ එකමයි අහුනේ කියලා මුලා වෙන ස්වභාවයක් තමයි මට තියෙන්නේ. අන්න හරි. එතකොට පේනවා කියන ස්වභාවෙදී එහෙම හම්බ වෙලා තියෙනවද? ඇයි ඇත්තටම නම් එහෙම හම්බ වෙලා නැහැ. හරියට හරි. ඔබ ડોක්ටර් කෙනෙක්නේ. ඒක හින්දා තවත් මේක හොඳට තේරෙනවා. හොඳට බලන්න. දැන් බලන්න එහෙනම් පේනවා ඒ කියන්නේ පේනවා කියලා අපි දැන් ඉගෙනගෙන තියෙනනේ පේන්නේ මොකටද ඇහැටනේ. ඔව්. අපි ඉගෙනගෙන තියෙනනේ ඇහින්නේ කනටනේ. ඔව්. දැන් රස දැනෙන්නේ දිවට, ගඳ සුවඳ දැනෙන්නේ නහයට, මේ ස්පර්ශයක් දැනෙන්නේ කයට කියලා අපි ඉගෙනගෙන තියෙනවානේ. දාගෙන තිනවා ටිකක් නේද? අන්න හරි. එතකොට මේ මේ ඔක්කොම මතක් වෙන්නේ හිතට ගිලක් දාගෙන තින. ඇහැට මතක් වෙන්නේ නැහැ. එහෙනම් පේන පේනවා කියන කෘත්‍ය කරන්න බෑනේ කනට. ඔව් ඇත්ත. ඇහෙනවා කියන කෘත්‍ය කරන්න බෑනේ නහයට. ඔව්. එහෙනම් ආයතන 6 එහෙනම් මේ ආයතන 6ට තියෙන කෘත්‍යයන් 6ක්. එකකට එකකට කරන්න පුළුවන් එක තව එකකට කරන්න බෑ. ඔන්න ඕක ඔන්න ඕක හොඳට ඔලුවට දාගන්න. ඔන්න ඕක ලොකු ඥානයක්. ඔය ඔන්න ওই චුට්ට අවබෝධ වෙන එක ලොකු ඥානයක්. හොඳේ? මොකද මම ඔබතුමීට පස්සේ තීරේ ඇයි එහෙම මං කිව්වේ කියලා. ඕක ඥානයක්. එතකොට එහෙනම් බලන්න දැන් ඔබට එහෙනම් මම ওই පේන දේවල් ගැන කියන්න කියනකොටම ඔබට හැෙන්න ඕනේ නේ. එතකොට තමයි ඇහැ හටගන්නේ. අන්න හරි. එතකොට ඇහැ හටගන්නවා. නමුත් අපි ඇහැ කියලා හිතන් ඉන්නවා මේ ඇහැට තමයි පේන්නේ කියලා. මේ මස් මස් කෑල්ලක් තියෙනවනේ. මස් වලින් හැදිච්ච එකක් සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කොටසක් තියෙනවා. ඒකට අපි කියනවා ඇහැ කියලා. ඔන්න ඔකට කියනවා මාංශ චක්කුව කියලා. අන් ඔය මාංශ චක්කුවට කවදාවත් හම් වෙලා තියනවද? ඔන්න ඔන්න ඕක දැන් ඕක තියෙන්නත් ඕනේ හැබැයි. ඔන්න බලන්න. ඔය පෙනීම කියන එක එන්න ඔන්න ඔය මාස චක්කුව තියෙන්න ඕනේ. ඇහැයි ඇහැට ගැටෙන රූප තියෙන්න ඕනේ. ඔය දෙක තිබුණට පේන්නේත් නැහැ. ඔතෙන්ට මනස පිහිටන්න ඕනේ. හිත මනස සකස් වෙලා හිත පිහිටන්න ඕනේ. ඒ කියන්නේ රූප පේන්නේ නැහැ මේ හිත පිහිටන්න ඕනේ. අන්න ඒකට කියනවා ඒකට කියනවා චක්කු විඥානය කියලා. හරි. ඔබ ඔබතුමිය තව ටිකක් දන්නවනේ. ඔය ඇහෙන් ගන්න එක මොලේ එක කොටසකට යන්නේ නේ. එතනට සද්දයක් නැහැ. යා සද්දෙට වෙනම තැනක් තියෙනවානේ. ගන්ධෙට එහෙනම් ওই වගේම කොටස් 6ක් තියෙන අතනක් නේ. ඕකට සෙන්සර් ඕකෙන් ගිහිල්ලා හරියට CCTV කැමරාවක් හයි කරලා තියෙනවා. ඒ කැමරාවෙන් වයර් ඇදලා මැෂින් එකකට ගිහින් තියෙන මැෂින් එකකින් ස්ක්‍රීන් එකකට අරන් තියෙනවා. හරිනේ අන්න අර මැෂින් එක තමයි අර අර මං කිව්ව මොළේ කොටස් තියෙන තැන. හරිනේ. අන්න හරි. ඔන්න බලන්න. ඔය ටික ඔක්කොම සෙට් වෙන්න ඕනේ මේ වැඩේ වෙන්න නේ. වෙන්න. අන්න එහෙනම් පේනවා කියන්නේ. එතනත් මේ මහත්තයා මේ දැන් දැන් ඒ ශබ්දය ඔය රූප මේ කියන්නේ ආලෝකයේ ශබ්දය ඊට පස්සේ මේ දැනීම අර ඒවා ඒ දේවල් ඒ අරමුණු ගෝචරයකට ගන්න ඒ ඒ ගතියට හරියන විදිහට ඒ වගේම සෙන්ස් නිකන් සෙන්සර්ස් මේව ගන්න නිකන් ඔය කවුළු ටිකක් වගේ ඒ වගේ දේ ඒව ඇතුලේ හරියට හරි තමයි හිත ක්‍රියාත්මක වෙන්නේ අන්න හරි අන්න බලන්න එතකොට එහෙනම් පේනවා කියන ස්වභාවය එනකොට හිත කියන ස්වභාවය තියෙන්න ඕනේ. නැතුව මේ කවදාවත් පේන්නේ දැන් ඔබතුමියට තදවට නිින්ද ගිහින් තියෙන වෙලාවක ඇහැ ඇරලා පෙන්නුවට පේන්නේ නැහැ නේ. හම්බු වෙන්නේ නැහැ නේ ඔබතුමියට. ඔව්. සී ඔබ ඔබතුමිය නිර්වින්දනය කරලා තියෙන වෙලාවක ඇහැරලා පින්නවට පේන ඇහෙන් පේන්නෙත් නෑ ඇහෙන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ ඔය එකක්වත් වෙන්නේ නෑනේ. ආ එහෙනම් ඇහැ නැති වුන්නේ නෑනේ. ඇහැ තියෙනවා නේ වෙලාවේ. ওই මාංශ චක්කු තියෙනවා. මාංශ චක්කු ඇරලා පෙන්නුවට හම්බු වෙන්නේ නැහැ කිසි දෙයක් නේ. එහෙනම් ඇහැට නෙමෙයි හම්බු වෙලා තියෙන්නේ. හම්බෙලා. එහෙනම් ප්‍රත්‍යක්ෂයි නේද ඒක? ඔව්. අය අය සැකයක්ම නැහැ. ඇහැට පෙනිලා තිබුණොත් ඇහැට පෙනිලා තිබුණොත් ඇහැට නම් ලෝ ඔය පුටු මේස ඔක්කොම ටික හම්බෙලා තියෙන ඔය ඇහැ බද්ධ කරන්න බෑ නේද කාටවත්. ඇත්ත. මාර ලොකු අමාරුවක වැටෙනවා ඊට පස්සේ නේ. ඔබට හම්බෙච්ච ලෝකේ යාට පේන්න ගන්නවා ඊගාවට නේද පහල වාර වැඩක් එහෙනම් පේනවනේ මේක උපකරණයක් විතරයි එහෙනම් මේ කණ්ණාඩිය මාරු කරන්න පුළුවන් ඕන කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ නේ අන්න හරි එහෙනම් හරි ඒ ටික ගැලවිලා තියෙන හන්ද මම ඉතින් එහාට කියන්න හරි එහෙනම් ඔන්න බලන්න එහෙනම් එහෙනම් පේනවා කියන්නේ ඕක නෙමෙයි ඔය හැ නෙමෙයි ඔන්න බලන්න පේනවා කියන්නේ හේතු තුනක සකස් වීමක් වෙන්න ඕනේ ඇහැ රූප චක්කු විඥානය කියන තුන ආපු තැන තමයි පේන්නේ. අන්න පෙනීම. කන සද්ද සෝත විඥානය කියන තැනින් තමයි ඇහෙන්නේ. නහය ගඳ සුවඳ ගහන විඥානය කියන තැනින් තමයි ගඳ සුවඳ දැනෙන්නේ. ඒ දැනීම තියෙන්නේ දිව රස ජීව විඥානය කියන තැනින් තමයි දිව රස දැනෙන තැන තියෙන්නේ. කය පොට්ටප කය විඥානය කියන තැනින් තමයි කයට දැනෙන තැන තියෙන්නේ. මන ධම්ම මනෝ විඥානය කියන තැනින් තමයි අන්න මේ සිත පහළ වුණා කියලා දැනීම තියෙන්නේ. හරිනේ? හරි. එහෙනම් ඔන්න දැන් බලන්න. එහෙනම් අපි අහලා තියෙනවා පේන්නේ හැට කියලා. හරිනේ? පේන්නේ හැට කියලා අපි ඉගෙනගෙන තියෙනවා. අන්නේ හැනිත් දැන් ඔය ඉපදිලා තියෙන්නේ. ඇහැ හැරෙනකොටම. ඔන්න දැන් ඇහැ වහ ගන්නවා මාස්ටර්කු වහ ගන්නවා. ඒහ පණවන්න බැරි ඇහැ. අන්න ඔකට කියනවා සලායතන හැ කියලා. එහෙනම් ඔය හටගෙන තියෙන සලායතන නේද දැන්? ඔව් ඔබ ඉන්නේ ඉපදිච්ච තැන ඉඳන්ම සලායතන කියන තැන. මේ ඉපදෙන හැමෝම ඉන්නේ ඔන්න උතන. ඒ කියන්නේ ඉපදිච්ච ඔක්කොම ඉන්නේ සලායතන වල පිහිටලා ඉන්නේ. හැමෝම ඉන්නේ උතනින් පටන් ගන්නෙ. ඒ කියන්නේ අවිද්‍යාපච්චය සංකාර, සංකාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූප, නාම රූපපච්චය සලායතන කියන දෙමින් තමයි අපි පටන් ගන්නෙ. එතනට වෙනකන් ඇවිල්ලාම ඉන්නේ. එහෙනම් බලන්න අන්න එහෙනම් අන්න එතනදී ඉපදෙන ඇහැ තමයි අපි මේ ඇහැ කියලා හිතන් ඉන්නේ. ඇහැට පේනවා කියලා හිතන් ඉන්නේ ඔන්න ඔය ඇහැ ගැන. ඔන්න ඔය මනෝ ඇහැ ගැන. අන්න ඔක් ගැන තමයි අපි ඇහැ කියලා හිතන් ඉන්නේ. එතකොට එහෙනම් ඇහැට පේනවා කියලා අපිට හම්බෙලා තියෙන්නේ සිතුවිල්ලක් නේ. හලෝ. ඇහැට පේනවා කියලා හම්බෙලා අපි අපිට ඇහැට පේනවා ඇහෙනවද? මට පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ගියා මට චුට්ටක් ඇහෙන්නේ නැතුව ගියා මහත්තයා අර මේ අපි මේ පේනවා කියලා හිතාගෙන ඉන්නේ සලායතන හැට ඒ ඒ ටික ඇහුණා. අන්න හරි. ඊට පස්සේ එහෙනම් අපි අන්න හරි. එහෙනම් අපිට මේ පේනවා කියන තියෙන ඇහැ අපි හිතන එකක් තියෙන්නේ. අන්න එකට සලායතන ඇහැ කියන්නේ. මනෝ ඇහැක් තියෙන්නේ උතන. අපි හිතන් ඉන්න ඇහැක් තියෙන්නේ. ඔය ඇහැ අල්ලන්න පුළුවන්ද කවදාවත්? නෑ. එහෙනම් ওই විදිහටම නේද නහය? කන, දිව, කය කියන ටික. ඔන්න ඔය හිතන් ඉන්න එකක් තියෙන්නේ හරියට හරි. දැන් ඔබට තේරෙනවද ඒ කිව්ව කතන්දරේ? ඔව්. එහෙනම් අපි හිතන් ඉන්න ඇහක් කනක් නහයක් දිවක් කයක් නේද තියෙන්නේ මනක් නේද තියෙන්නේ. අන්න ඒක ටිකට තමයි මට පේනවා දැනෙනවා කියලා. අන්න හරියට හරියට ඒක සිතුවිල්ලක් නේද? මේ මනස තුල ගොඩ නැගිච්ච. හ්ම්. ඒක හටගත්තෙත් කොහොමද? ওই විදිහටම නේද? හ්ම්. ওই විදිහටම මේ කනහරහ ඇවිල්ලා දාපු දත්තයක් තමයි ওই තියෙන්නේ. ඒ කියන්නේ සෝතම් පරිච්ඡ සද්දේට උපදී සෝත විඥානං තිංගං සංගතිපස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන තැනින් හදාගත් එකක් තමයි ඔන්න ඔය ඇහැ. කන, නාය, දිව, අන්න ඔන්න ඔය තොරතුරු ටික ইনফෝමේෂන්ස් ටික ඔන්න ඔය විදිහට හදාගත්ත ටිකක් තමයි තියෙන්නේ. ඇහැට පේන්නේ, කනට ඇහෙන්නේ, අපි අපි අපි ඉන්නේ ඔන්න උතන. හැබැයි එතකොට බලන්න හිතට කරන්න පුළුවන් මොනවද? හිතන එක විතරයි නේද? ඔව්. සිතේ තියෙන සිතුවිලිනේ. හිතට පුළුවන් ද රූප බලන්න. අපි ඉස්සල්ලා පෙන්වන්නේ ඇහැටයි පේන්නේ කියලා. ඇහි කෘත්‍යය හිතට කරන්න බෑනේ. ඇහි කෘත්‍යය කනට කරන්න බෑනේ. අන්න එක ඥාණයෙන් දකින්න. එහෙනම් හිතට පුළුවන් ද රූප දකින්න කවදාකවත්? නැහැ. එහෙනම් හිතින් කවදාකවත් අපි බාහිරේ දැකලා තියනවද? එතකොට මහත්තයා දැන් අර අපේ මේ දැන් අර පෙර දැකපු එකක් මතක් සිහිපත් කරනවා කියලා කරන්නේ. අන්න හරි. අන්න හොඳ හොඳයි. පෙර දකින් පෙර පෙර එක සිහි කරන්නේ වර්තමාන මොහොතේ නේද? ඔව් ඔව්. ඒ කියන්නේ හිතක් පහළ වෙන්නේ අතීතයේද අනාගතයේද වර්තමාන මොහොතේද? නෑ ඒ හිතනේ වර්තමාන මොහොතේ. අන්න හරි. හොඳට බලන්න. ඔබ කණ්ණාඩියකට එබෙන් ඉස්සල් ඔබේ රූපය වැටෙනවද කණ්ණාඩියට? නෑ. ඔබ එබෙනකොට නේද ඒකට පිළිබිඹුවක් වැටෙන්නේ කණ්ණාඩියට. ඔව්. එබිලා අයින් වුණාට පස්සේ කණ්ණාඩියේ තියනවද ඔබේ පිළිබිඹුව? නෑ නෑ. ආයේ එබෙනුත් විතරයි. අන්න එහෙනම් කොයි වෙලාවක හරි එබෙන මොහොතේ විතරයි නේද වැටෙන්නේ ඔබේ පිළිබිඹුව. ඔව් ඔව්. ඒ කියන්නේ ඔබ මේ ඉන්නේ පිළිඹුව වැටෙන මොහොතේ. ඔන්න එබෙන මොහොත කියන්නේ වර්තමාන මොහොත. එහෙනම් අතීතයෙන් ওই ඔය ඔකට ආවේ නෑ නේද කණ්ණාඩියට මොකක්වත්? ඔබ පිළිබිඹු ආන්න ඔබ ඕකෙන් අයින් වුණාට පස්සේ අනාගතයට ගියෙත් නෑ නේද දැන් නැවතිලා නෑ නේද ඔබේ පිළිබිඹුව එතන කන්නාඩියේ නෑ නැවතිලත් නෑ එහෙනම් කොයි මොහොතේද ඕක වෙන්නේ මේ වර්තමාන මොහොතේ මම උපමාවක් පෙන්වන්නේ ඔබතුමියට එහෙනම් කන්නාඩි උපමාව හැටියට ගන්න මේ හිත මේ ඔබට යමක් සකස් වෙන මොහොත කොයි වෙලාවෙද ඈ රූප ගැටෙන්නේ ඒ මොහොතට කන්නාඩියේ තිබුණා වගේ නේද හරියට. අන්න ඒ මොහොතේ යමක් හම්බ වෙනවා. ඔව්. ඉබෙන, ඒ කියන්නේ කන කොයි වෙලාවෙද සද්දයක් එක්ක ගැටෙන්නේ ඒ මොහොතට උපදිනවා. හරියට කණ්ණාඩියට වෙනවා වගේ. හරිනේ? ඔව්. එතකොට කණ්ණාඩියට වැටිච්ච පිළිබිඹුව ඔබේ රූපෙද? ඒ ඔබද? එහෙම කියන්න බෑ. ආ ඔන්න බලන්න. ඊ වැටිලා තියෙන පිළිබිඹුවට ඒ නාවන්න පුළුවන්ද? බෑ. ඒකට බත් කවන්න පුළුවන්ද? නෑ. ඒක අල්ලන්න පුළුවන්ද? නැහැ. <laughs> අන්න ඔබට දැන් පේනව නේද? හැම මොහොතකම එහෙනම් ඔබ කණ්ණාඩියට එබෙන මොහොතේ පිළිමිබුවක් එනවා. ආයෙ එබෙනකොට ආයෙ පිළිමිබුවක් එනවා. හැබැයි ඒකේ ගන්න සාරයක් තියනවාද? නැහැ. ආ එහෙනම් ඔය වගේම ඇහැ රූප චක්කු විඥානේ හට ගන්නකොට මේ මනස තුලත් එකක් හැදෙනව නේද ඔය විදිහට ටක් ගාලා. පුටුවක් මේසයක් <laughs> මේ මම අර මගේ ඇහැ කන කියලා ওই විදිහම එකක් නේද අර නිකන් හිස් මේ රූප මේවා ගොඩක් වගේ තමයි අන්න හරි අර එක දවසක මම පෙන්නේ මැජික් එකක් වගේ අන්න ඒ නෑ මැජික් අන්න හරි ඒ වගේ එකක් තමයි එතන වෙන්නේ ඒ කියන්නේ වෙන්නේ එක දැනගන්නේ වෙන එක අන්න එක ඒ කියන්නේ ඇහැට ඒ කියන්නේ දැන් ඇහැට පේන්න නම් කරවලේ පේනවද? ඔබතුමියගේ ඇස් දෙක වහලා කාමරයක් ඇතුලින් තිබ්බොත් ඔබතුමිය කාමරේ ඔබතුමිය දන්නේ නැති තැනකට එක්කන් යනවා. එක්කන්ගේ ඇස් දෙක වහලා ගෙනියන්නේ. කාමරේ කලුවරම කලුවරයි. ඇස් දෙක ඇරියොත් ඇස් දෙක ඇරලා කියනවා මේ මේ කාමරේ තියෙන දේවල් ගැන කියන්න කියලා. ඔබට කියන්න පුළුවන්ද? බැහැ. කියන්න බෑ. ලයිට් එක දානවා. දැන් කියන්න පුළුවන්ද? දැන් පුළුවන්. දැන් පුළුවන්. එහෙනම් ආලෝ එහෙනම් ආවේ මොකක්ද අලුතින්? බඩු ටික දාවේ ආලෝකයේ දාවේ අලුතෙන්. ආලෝකය ආවේ. එහෙනම් ආලෝකය නේද හැට වැටලා තියෙන්නේ. හන්න බලන්න සිද්ධිය. ඒ කියන්නේ ආලෝකයේ වැටෙනවා කියන්නේ අර වස්තු වල පරාවර්තනය වෙලා ඒ තියෙන ඒ සටහනේ පරාවර්තනය වෙලා එන සටහන තමයි අපේ ඇහැට එන්නේ. හරියට අර ප්‍රිස්මයකට ඉරිලිය වැටෙනවා වගේ. හරිනේ? එතකොට බලන්න ඒ හැට එන්නේ 8 කියලා ගන්නේ සටහනක්. සටහන තමයි. අන්නර සටහන ඉන්නේ. පරාවර්තනය වෙලා එන සටහන. ඒකට බලන්න 60 වැටෙන්නේ ආලෝක කිරණයක්. අයි ඒ ආලෝක කිරණ ටික එකතුව තමයි සටහන වෙන්නේ. හරිනේ? ඔව්. අන්න බලන්න. මිනිස්සෙක් නිසා වර්ණ සටහනක් වැටෙනවා. බල්ලෙක් වුණොත් කළු සුදු වැටෙන්නේ. දන්නවනේ ටිකනේ? ඔව්. ඔව්. අන්න බලන්න. එහෙනම් ඔබ දැන් අපි මිනිස්සෙක් නේ දැන් ඔබේ කතාව නෙවෙයි ලියන්නේ. එහෙනම් ඔබට වර්ණ සටහනක් වැටෙනවා. එහෙනම් වර්ණ සටහන වැටිච්ච ඔච්චරනේ උනේ. ඕක හරියට අර කණ්ණාඩියට වැටිච්ච එක වගේනේ. අර CCTV කැමරාවට වැටිච්ච එක වගේනේ. නේද? හරිනේ. හ්ම්. එහෙනම් ඕක ගැන ඇහැ දැනගත්තේ නෑ නේද මොකක්ද උනේ කියලා. නෑ. ආ ඇහැට ඕක වැටුණා කණ්ණාඩියටත් වැටලා දිනවා කණ්ණාඩිය දන්නවද ඒ බව? නෑ. කණ්ණාඩිය දන්නේ වතුරටත් ওই විදිහට වැටෙනව නේද හඳේ ඡායාව? ඔව්. හැබැයි වතුර දන්නවද ඒ බව? නැහැ. හඳ දන්නවද ඒකට වැටලා තියෙනවා කියලා? නැහැ. ආන්න හොඳට ඔන්න ওই ටික අල්ලගන්න. හරි? එහෙනම් බලන්න. මොකද ඔයාට අර හඳේ ඡායාවත් එක්ක කරන්දරිත් එක්ක මම ඒක පොඩ්ඩක් මතක් කරලා දීගෙන යන්නේ. ගඟට වැටෙන ඡායාව. එතකොට ඔව් මම ඒක ගොඩක් හිතුවා එක්ක. අන්න හරි. එහෙනම් බලන්න. එහෙනම් දැන් එක සැරයක් ඇස් වහලා ඇස් අරිනකොට ওই ඉදිරියේ වැටිච්ච ටිකද දෙවෙනි සැරේ ඇස් ඇස් වහලා ඇස් අරිනකොට තියෙන්නේ. නැහැ. අන්න නෑ. ඇයි නැත්තේ? තැනට දැන් ඒ ඒ අර ආලෝකය ඒ මොහොතේ ඒ අසරින මොහොතේ පරාවර්තන ආලෝකයක්නේ ඒ වෙලාවේ එන හටගන්න හැට එන්නේ අන්න හරි ඒකයි ඒකයි අනිත් පැත්තක් දකින්න ඕතන පැති තුනක් දකින්න ඕනේවා ඒ කියන්නේ මෙන්න මේ තුනම දකින්න ඕනේ එක තැනදී ඒක තමයි ඥානය ඒක තමයි ප්‍රඥාව ඔන්න බලන්න ඕක විඥාණයට අහු වෙන්නේ ඔය තියෙන්නේ විශේෂ ඥානයක් දැන් ඔයාට ඕක දකින්න. ඔන්න බලන්න ඔය ඇහැට ආයුෂ කොච්චරක් තියෙනවද? ඒක මේ කියන්නේ කියන්නත් බැරි තරම් පොඩි කාලයක්. එහෙනම් එකපාරක් තිබිච්ච ඇහැ තව පාරක් නෑ නේද? එක සැරයක් ඇහැ වහපු ඇහැ වහලා ඇරපු ඇහැ නෙමෙයි නේද දෙවෙනි සැරේ අරින්නේ. නෙමෙයි නෙමෙයි වෙන. එහෙනම් මේ පැත්තත් වෙනස් නේද? දකින ඇහත් වෙනස්, දකින රූපෙත් වෙනස්. ඒක නිසා හටගන්න චක්කු විඤ්ඤාණයත් වෙනස් නේද? වෙනස්. ඔන්න ඔක තමයි ජාතිධම සූත්‍රය පෙන්වන්නේ. ඇහැ ඉපදෙන ස්වභාවය හට ගන්න හැටනේ හිත පිහිටන්නේ නේද ආයේ හිතක් පිහිටන්නේ. හරියට හරි බලන්න ඒක තමයි ඒ මොහොතේ ස්පර්ශය. ඔව්. ඒ කියන්නේ මේ මොහොතට ඇහැට රූපය අන්න ඒ මොහොතට ස්පර්ශය. ඒ නිසා ඉපදෙන චක්කු විඥානේ ඒ මොහොතට හටගත් එකක්. ඒ අන්න බලන්න හේතු තුනක හස ගැනීමක් සිද්ධ වුණා මේ මහොතට. ඕක තමයි ජාතිදම සූත්‍රයේ පෙන්වන්නේ. ඇහැ ඉපදෙන ස්වභාවය, රූපේ ඉපදෙන ස්වභාවය, චක්කු විඥානේ ඉපදෙන ස්වභාවය, චක්කු සම්පස්සේ ඉපදෙන ස්වභාවය, චක්කු සම්පස්සචා වේදනාව ඉපදෙන ස්වභාවය. ඔය මොකද කිව්වේ? ඔය ස්වභාවය මොකද? ඔය අනිච්ච ස්වභාවය ගැන නේද පෙන්වන්නේ? ඔව් ඔව්. අන්න බලන්න. එහෙනම් ඇහි ස්වභාවයම අනිච්ච නම් ඔන්න බලන්න මේ මොහොතේ තියෙන ඇහැ තව පාරක් තියෙන්න බෑ. ඇහැ විපරිණාමයේ වෙලා. හරිනේ? රූපී ස්වභාවයත් මේ කියන්නේ මේ ඇහැ කන නාසය දිව කය මේ මන කියන මේ ආයතන හයම කියන්නේ ධාතු හයක්. හරිනේ? ඒ කියන්නේ ධාතු හයක් උතන තියෙන. එහෙනම් ධාතුන්ගේ ස්වභාවය මොකද්ද? විපරිණාමය වෙන එක. විපරිණාමය. අන්න හරි. විපරිණාමය වෙන එක. ඕක නියමයක්. ඕක ලෝකායතනික සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ පෙන්වලා තියෙනවා බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් මේ විශ්වයේ පවතින නියම ධර්මයක් තියෙන. ඒක තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක. එතකොට මේ මේ විශ්වයම කියලා කියන්නේ ධාතු 6ක කතන්දරයක්. ඒක පටවියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියනවා. හරිනේ? ආකාශ විඥාන කියන. එතකොට මම මේ ඔබතුමියට පොඩ්ඩක් මේ ටික පැහැදිලි කරන්නේ ඔබතුමියට ආයි එතකොට මේක ආයි කතා කරන්න ඕන වෙන්නේ නැහැ. හොඳටම ලිහිලා යනවා. හරි? මේ එතකොට හොඳට බලන්න එහෙනම් බලන්න එහෙනම් සතර මහා භූත කියනකොට පටවියාපෝ තේජෝ වායෝ. ඒක නිසා නිෂ්පන්න වෙන එකක් තමයි රූප වේදන අ, අ, අ, වර්ණ ගන්ධ රස ඕජා කියන ටික. ඔව්. ඒ කියන්නේ ওই තියෙන්නේ කුඩාම ඒකකයේ ඔකට කියන සුද්දාෂ්ටකයක් කියලා. ඔව්. ඔන්න ඔය ගොඩක එකතුවක් තමයි ඔයාගේ කය කියන්නේ. ඔව්. අහන්න ඔන්න බලන්න. ওই වගේ ගොඩක එකතුවක් තමයි මේ පදාර්ථයේ තියෙන සකස් වීම ටික. උත්තුජ රූප ආහාරජ රූප කියන්නේ ඔන්නෝයි ස්වභාවයේ එකතුවක්. හරිනේ? ඔය වගේම ස්වභාවයක් තමයි මේ ආහාරජ රූපය කියන කය. හරිනේ? ඔව්. එහෙනම් ඒකෙන් හැදිලා තියෙන හැත් ඔය වගේ, කනත් ඔය වගේ, නහයත් ඔය වගේ, දිවත් ඔය වගේ, ඔන්නෝයි ටික ඔක්කොම ටික ඔය වගේ. හරිනේ? ඒක හරියට අයිස් කැටයක් අරගෙන ඔයා එකම මෝල්ඩ් එකකින් ඒ කියන්නේ එකම මෝල්ඩ් එක තියෙන මේ එකම විදිහටම එකම සයිස් එකට එකම මොඩල් එකට එන ඔයා දැකලා තියෙනවනේ ice cubes හැදෙන හැටි නේ ice cat හැදෙන හැටි නේද ෆ්‍රිජ් එකේ හැදෙන එකම විදිහට ඔක්කොම තියෙන්නේ එතකොට ඒකේ ice cat 10ක් අරගෙන ඔයා භාජන 10 විවිධ විවිධ හැඩතල තියෙන භාජන 10කට දැම්මොත් එහෙම ඔය ice cat එකේ දිය වෙනකොට ඒ වතුර ගන්න හැඩය වෙනස් වෙනව නේද එක එක තැන්වල ඒ ඔය භාජනයේ හැඩයට නේද ඒක හැදෙන්නේ ඔව් ඔව් හරියට මේ එක එක කෙනාගේ ශරීරය හැදලා තියෙන එක එක විදිහට අන්න හරි එහෙනම් බලන්න එහෙනම් ඒ ගන්න එතකොට බලන්න ඒ ඒ ඒක ඒක විදිය කියලා කියන්නේ අවකාශය ගත්ත ඉඩ වෙනස් වෙලා නේ තියෙන්නේ. ඔව් ඔව්. ඒ කියන්නේ දැන් හරිනේ අන්න එහෙනම් අවකාශ ධාතුවත් ඒ මේ සතර මහා ධාතු මේ විපරිණාමය වෙනකොට මේ අවකාශයත් වෙනස් වෙනවා නේද ඒ විදිහට. ආකාශ ධාතු ගත්තා. ඔව් ඔව්. ආ දැන් එහෙනම් ඒකත් ඒකෙත් තියෙන විපරිණාම ධර්මතාවයක් නේද? වෙනස් වෙන ස්වභාවයක් නේද? අනිච්ච ධර්මතාවයක් නේද? ආකාශ ධාතුවේ. ඔව් එතන තනිච්ච. ඔව්. එහෙනම් ඕක දිහා ඔයා බලන් ඉන්නවා කියලා හිතන්නකො අයිස් කැටේ ওই භාජන 10ට දාලා. බලන් ඉන්නකොට ඔයා දිගටම බලන් ඉන්නකොට බලන්න ඕක දැනගන්න විඥාන ධාතු වෙන්නේ නේද? ඔව්. එහෙනම් එතන එතන අන්න එතන එතන වෙනස් වෙනවා කියලා දැනගන්නකොට හිත නේද වෙනස් වෙන්නේ. අර විඥාන ධාතුවේ විපරිණාමයනේ තියෙන්නේ. අනිත් ස්වභාවයකටපත් වෙන එකනේ. ඔව් ඔව්. එහෙනම් මේ ධාතු හයම ස්වභාවය මොකද්ද? අනිච්ච ස්වභාවයන්නේ තියෙන්නේ. ඔව්. ආන්න දැන් ඔන්න පැහැදිලිද? හරිනේ. ඔව් ඒක පැහැදිලි. එහෙනම් හරි. එහෙනම් ඔයාට පේනවා ඔයාට ඇහැ කන නාසය දිව කය මන කියලා ආයතන හයක් තියෙන්නේ. ඔන්න ඔය ධාතු හය අවබෝධ කරගන්න. ඔව්. පැහැදිලිනේ ආයතන හයක් තියෙන්නේ ධාතු හය අවබෝධ කරගන්න. හරි. ඇයි වාට ආයතන හයක් පොඩ්ඩක් මේ ඒක තව ටිකක් කියන්න. ඔන්න බලන්න. එහෙනම් මම ඔයාලට කිව්වා මේ ලෝක මේ විශ්වයේ කියන තැන මේ සැකස්මේ තියෙන මහත මේ ඒ පොඩ්ඩක් සමාවෙන්න මේ එතන දැන් අර දැන් ඔය දැකීම කියන තැන දැක රූපයක් දකිනවා කියන තැන එතන නේද ඇත්තටම අර ධාතු මේ කියන්නේ එතන නේද මේ නිෂ්පාදනය? ඒ කියන්නේ එතන ධාතු විපරිණාමයක් නේද ওই වෙලා තියෙන්නේ? ඔව් විපරිණාමයක්. මෙච්චරයි උනේ. ඒ කියන්නේ භෞතික උනේ ඔච්චරයි. අභෞතික වෙච්ච දේ නේද අපි මේ අල්ලගන්නේ අනිත් පැත්තේ. ඔව් ඇත්තටම ඔව්. ආන්න බලන්න දැන් වෙන මේ කතන්දරේ ලොකු ගැඹුරක් තියෙනවා. හොඳේ. ඒ කියන්නේ අචේතනික ධාතු වල විපරිණාමයක් සචේතනික ධාතුවකින් ගන්නවා වෙන විදිහකටනේ. එකයි සචේතනික තියෙන්නේ විඥාන ධාතුව කියන එක විතරයි. අර ටික මොනවාද අචේතනික ධාතු ටික නේවට ඒව හම්බු වෙන්නෙත් නෑනේ. එහෙනම් මේ මේ ධාතු වල විපරිණාමයක් නේද මේ විඥාන ධාතුවෙන් අල්ලගන්නේ වෙන විදිහකට. අල්ලගෙන ලෝකයක් ගෙනියන්නේ. අන්න හරි. ඒකෙන් පිටක් කියුවොත් මේ ඒක නේද විඤ්ඤාණ මායාව කියලා අපිට ගන්න පුළුවන්. හරියටම හරි. හරියටම හරි. හරියටම හරි. දැන් තේරුණා නේද? එහෙනම් බලන්න අචේතනික ධාතු ටිකක් අල්ලගෙන සචේතනික ධාතුවක් ගමනක් යන කතන්දරයක් නේ තියෙන්නේ මෙතන. ලෝකයක් හදාගෙන. ඔව් නිකන් අර කඩේ ඇවිල්ලක් වගේ ගත්තා. හරියටම හරි. කඩේ යනවා තමයි. හරියටම හරි. එහෙනම් දැන් බලන්න. දැන් ඔන්න ඔයාගේ ප්‍රශ්නෙට මම උත්තරේ දෙන්න ඉන්නේ. එහෙනම් බලන්න ඇහැට කවදාහක්වත් ඇහැ කියන්නේ ඔන්න වගේ උපමාව. ඒ කියන්නේ සචේතනික ධාතු අචේතනික ධාතුවක් නේද මේ ඇහැ කියන තැන තියෙන්නේ බලන් යනකොට. ඔව්. ඒ කියන්නේ මස් ඇහැ කියන තැන මම මේ කියන්නේ. හොඳේ? මස් කන, මස් දිව, මස් නහය. ඒ එකකටවත් කවදාකවත් ඔය කියන ඒ කියන්නේ මෙහෙම ඇහැ රූප චක්කු විඥානේ හටගත්ත තිංගන් සංගති පස්ස වෙනකොට දැන් ස්පර්ශ උනේ කොහටද? මන ආයතනයේට. මන ආයතනය. ඇයි එහෙම වෙන්නේ? ඕක තමයි ඕක පෙන්වනවා බුදු පියාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේගේ සාකච්ඡාවක් තියෙනවා මහවේදල සූත්‍රය කියලා. ඔන්න ඕකේ පෙන්නනවා මේ චක්කු ඉන්ද්‍රියට, සෝත ඉන්ද්‍රියට, ගහන ඉන්ද්‍රියට, ජීවහා ඉන්ද්‍රියට, කාය ඉන්ද්‍රියට හිත පිහිටනවා කියලා. අන්න අර අන්න බලන්න. හැබැයි ඒ හිත පිහිටලා හිත ගන්නවා ආහාර ටික ගන්නවා කියනවා ඈ ආහාරා කන ආහාරා නාය ආහාරා දිව ආහාරා කය ආහාරා මේම මේ මේ පහාරා මේ ඉන්ද්‍රිය පහාරා එයා ආහාර ගන්නවා හැබැයි ඒ ගන්න එක ආහාරයක්වත් අර ඇහැට කනට නායට දිවට කයට කියන ඉන්ද්‍රියන්ට හම්බ වෙන්නේ නැහැ කියනවා හරි නේද දැන් තේරුණා නේද කිව්ව කතාව එතකොට මේ ඇහැ උපයෝගී කරගෙන කියන්නේ මේ හිත දැන් ඒ කියන්නේ ආකාර මේ හයකට අර එයාගේ ගමනක් නිර්මාණය කිරීමක් තමයි තියෙන්නේ. හරියටම එයාගේ ගමනක් කියන්නේ මේ අර ඒ ගමන කියන්නේ අර වෙන හින්දා ඒ ගමනක් යනවා වගේ පේනවා. අන්න හරි. එතකොට බලන්න එහෙනම් මේ හිත හදාගන්න එක ඇහැට කවදාකවත් හම්බ වෙලා තියෙනවද? මේ නිශාන්ත මහත්තයා මට මේ දැන් හිටිච්ච දෙයක්. දැන් තේ දළු කඩන මිනිසයා කවදාවත් තේ රස අර හොඳ තේ රස දකින්න හම් මේ බලන්න හම්බෙන්නේ නැහැ වගේ එකක් නේද ඉතින් මම නිකන් භෞතිකයෙන් ගත්තා අන්න හරියට කවදාකවත් ඒ තේ වල රසය දැනෙන්නේ නැහැ නේද එයා කඩලා කඩලා ලෝකෙන් බෙස්ට් ටී කරනවා හැබැයි එයා බෙස්ට් ටී බීලා නැහැ එයා තමයි කඩන්නේ අන්න හරි හරියට හරි එයා උපයෝගී වෙනවා කඩාගෙන හැබැයි වෙන කෙනෙක් බොන්නේ වෙන කෙනෙක් තමයි බොන්නේ රසය ගන්න හරියට හරි ඒ වගේ තමයි එතකොට බලන්න එහෙනම් මේ හිත හදාගත්තු දේවල් අම්මා තාත්තා පුතා දුව දොස්තර මහත්තයා වෙදනලාව මේසේ බෙහෙත් මේ ඇහැට කවදාකවත් හම්බ වෙලා තියනවද? නැහැ. කනට, නහයට, දිවට, කයට ඒ පස් දිනාටම හම්බ වෙලා නැහැ නේද? නෑ හම්බ වෙලා නෑ. හැබැයි මේ හම්බ වෙලා නැති වුණාට අර අර එළියේ තියෙනවනේ ටිකක්. එතකොට ඒ ටික කියලා ඒව තමයි මේ ලැබිලා තියෙන්නේ කියලා මා හිතාගෙන තිනවා. අන්න හරි. ඒ කියන්නේ ඒ ඇහැ උපේ ඇහැ ඒ කියන්නේ ඇහැ කියන තැනම ඒකේ ස්වභාවයම තමයි රූප රූප ගැටෙන්න තියෙන ස්වභාවය. කන කියන එක සද්ද ගැටෙන්න තියෙන ස්වභාවයමයි. තේරුණාද? ඒව සකස් වෙලාම තියෙන්නේ ඒක තමයි. ඒක තමයි පැවැත්මනේ. අන්න හරි. ඒ ඔය දැන් අපි ඉන්නේ මේ විපාක වටේකනේ ඉන්නේ. විපාකයක් නෙවෙයි අත්දැකීම. එහෙනම් බලන්න ඇහැ කියන එක චක්කු ඉන්ද්‍රිය තියෙන්නේ කොහෙද? සෝත ඉන්ද්‍රිය තියෙන්නේ කොහෙද? ගහන ඉන්ද්‍රිය තියෙන්නේ. ඔය ටික ඔක්කොම තියෙන්නේ කර්මජ රූප 18 නේද? එන කර්මෙට නේද මේ පේන්නේ? පුරාණ කර්මයනේ. පුරාණ කර්මෙන් සකස් වෙන්නේ. අන්න බලන්න. එහෙනම් කර්මෙට විපාකයක් විඳින්න සකස් කරපු මේ උපකරණයක් නේද කියන්නේ. අන්න හරි මේ ආයතන හයෝ. අර චුතියට චුති වෙන්න කලින් තැන අපි මේවට ආස වෙච්ච නිසා ඒවට ආස ඒ අදාළ ඒවා අපේ කර්ම අනුරූපව සකස් වෙලා දුන්නා. හරියට හරි. දැන් බ්‍රහ්ම ලෝකෙට ගියොත් බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයාට ওই ටික නැහැනේ. එයාට ආස කරන එක තමයි එයාට හම්බ වෙලා තියෙන්නේ එතනින්. අන්න හරි. අපි මේ ලෝකේ ලෝකය කියලා ඒක අපි දැකපු මේ ලෝකෙට ආස වෙච්ච ඒවට අවශ්‍ය කරන උපකරණ ටිකත් එක්ක ඔන්න උඹට ඕන්න ඕක තමයි උඹ ඉල්ලුවේ කියලා දෙනවා. යාදිසන් අන්න හරි යාදිසන් වපති බීජ තාදිසන් හරතේ පලා. වැපරපු විදිහට අසෙන් හම් වෙලා තියෙනවා. හරිනේ. දැන් එපා කියන්නද? දැන් එපා කියන්න බෑ. අන්න බලන්න එහෙනම් ඇහෙන් බලනව නෙමෙයි. ඇහැට රූප ගැටෙන එක ස්වභාවයක්මයි. ඒක වෙන න්‍යායක්. ඒක වෙනවා. කනට සද්දයට ගැළපෙන්නේ රූපනේ ආලෝකය නිසා ඒක. අන්න හරි. අන්න ඒකයි කිව්වේ මම. ඉස්සල්ලා එකයි මම පෙන්වුවේ ඇහි කෘත්‍ය කනට කරන්න බෑ කියලා. තේරුණාද දැන්? Mm. අන්නේගේ චූටි තැන් ඔක්කොම mm. ගලව ගන්න මේ එරන් දිනෝනා. එතකොට mm. මේක කිසිම සැකයක් නැතුව ඔයාට නිකන් අර පිරිසිදු වතුර එකක් වගේ පේන්න ගන්නවා. අඩිය හරියටම පේනවා. ආයි කොහෙවත් ඔයා නවතින්නේ නැහැ. මම ඒකයි වාට මේ ආහු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පොඩ්ඩක් වටේ ගෙනිච්චේ ඇයි කියලා වාට දැන් තේරෙයි. ඒ කියන්නේ පුංචි සැකයක්වත් ආයේ ප්‍රශ්නයක් අහන්න ඉතුරු කරන්න නරකයි. හරිනේ? අන්න ඒකයි. එතකොට එහෙනම් බලන්න, එහෙනම් බලන්න ඇහැට අපිට කවදාකවත් පෙන්විලා නැහැ. ඒ කියන්නේ ඇහින් ඇහින් අපිට ලෝකයක් කවදාකවත් ඒ කියන්නේ ඇහැට ලෝකයක් නිර්මාණය වෙලා නැහැ. කවදාකවත් කනට ලෝකයක් නිර්මාණය හිස් ගෙවල් පහක්. එහෙනම් ඇහැ තියෙන්නෙම නිරෝධයක. හරිනේ? එහෙනම් බලන්න අපි දන්නේ නැහැ වුණ බව. එහෙනම් මේ මේනම් මෙහෙනම් බලන්න එහෙනම් දැන් ලෝකයේ කියන දන කොතනද තියෙන්නේ? මෙන්න මේ මනසේ. මනස කියන දනට ඇවිල්ලා තියෙන්නේ නේ. ආන්න බලන්න. ඔකට වෙන්නේ චිත්තසෝත මේ නිශාන්ත මහත්තයා දැන් ওই කියනකොට දැන් ඔය ලොකු වැඩපළවල් වල තියෙනව නේද? දැන් අපි හිතමු උඩට චෛත්‍යයකට හරි උඩට ගඩොල් පටපට ගාලා යවනවනේ මේ නිශාන්ත මහත්තයා. ඔව්. දැන් අනිත් මිනිහ එවන එක මොක හරි අල්ලනවා මිසක් ඊළඟට එයා වෙන එකක් එව්වත් ඒත් අල්ලනවා. ඔය ඔය වැඩේ නේද කරන්නේ සාමාන්‍යයෙන් ඇහෙන් කරන මේ ආයතන වලින් එන එක අල්ලලා දානවා. ඇල්ලුව වීසි කරා. ඇල්ලුව වීසි කරා. එහෙම නේද කරන්නේ? හරි ඇල්ලුව වීසි කරා. එයා දන්නෙත් නෑ මොකද්ද ඇල්ලුවේ කියලා. දැන් ගඩොල් එවේවා ඉන්න අතරේ අපි හිතමු අසුචි ගොඩක් එවුවා කියලා. එයා දන්නේ නෑනේ ටුක් ගාලා අල්ලනවා. ඒ අර පුරුද්ද. අල්ලගෙන අල්ලගෙන යනවා. අන්න හරි ඒ පුරුද්දට යනවා. මේ සිද්ධිය සිද්ධ වෙනවා. එතකොට එහෙනම් බලන්න එහෙනම් දැන් අපි හිර වෙලා ඉන්නේ කොතනද මේ මනස කියන ලෝකයට මේ මනෝ ලෝකයට හිර වෙලා තියෙන්නේ. එතකොට බලන්න එහෙනම් මනෝ ලෝකේ හැදෙනේව ටික ඇත්තද කියලා බලන්න. ඔතන ඉන්නේ දැන් මොනවාද? සිතුවිලිනේ. එහෙනම් ඔතන හැදුනේ මොනවාද? නාම රූප සකස් වෙන්නේ හැමතිස්සෙම මන තුලනේ. අන්න බලන්න. ඇහැ රූප චක්කු විඥානයේ තිංගං සංගති පස්ස කියනට ස්පර්ශ වෙනවා මනට කොහොමද ස්පර්ශ වෙන්නේ ගති තුනකින් මොනවාද ගති රාග ගතිය දේශ ගතිය මෝහ ගතිය අන්න ඔයා ගාව ඔයාට ඉපදෙන්න හේතුවට හේතු උනේත් ඔන්න ඔය ටික ඔය හේතු ටික කියන්නේම රැවටෙන්න ඕන කරන ඔක්කොම හේතු ටික තියෙනවා ඔතන. එහෙනම් බලන්න ඔතන තියෙන රාග ගතිය ඔතනට යදෙනවා. දේශ ගතිය ඔතනට යදෙනවා. මෝහ ගතිය ඔතනට යදෙනවා. ඒ මොහොතට සකස් වෙන්නේ මොකද්ද? ඒකට අනුරූපව රාග දේශ මෝහ කියන එක යදෙනවා ස්පර්ශයට. යදිච්ච හැටි මොකද ස්පර්ශය ස්පර්ශයක් උනේ නෑ. ඒක විකෘතියක් වුණා. දැන් මොකද උනේ? ආහන්න රාග සම්පස්සය, දේශ සම්පස්සය, මෝහ සම්පස්සය කොන්නතර ගත්තා. අන්න විකෘතියක් තමයි දැන් මන ඇතුලේ ගොඩ නැගෙන්නේ. බලන්න විකෘති චිත්ත මේ චිත්‍ර රූපයක් තමයි දැන් හැදෙන්නේ. එතකොට සද්ද රූපයක් හැදෙන්නේ. ගන්ධ රූපයක්. අන්න ඒ ගන්ධ ආරම්මණයක්, සද්ද ආරම්මණයක්, මන ආරම්මණය මේ මේ ආරම්මණ ටික දැන් අන්න විකෘති ආරම්මණයක් තමයි මනට ගියේ. රූප ආරම්මණයක් හැටියට. අන්න ඒකට වේදනා සංඥා සංකාර හකස් වෙනවා. දැන් බලන්න ඒ මොහොතට විතරයි ඕක වෙන්නේ. ඔන්න ඔතනයි බලන්න ඕනේ. ඔන්න සමුදේ වෙන තැන. ඔන්න සමුදේ වෙන තැන. හරිද? ඔන්න බලන්න සමුදේ වෙන තැන. ඔන්න දැන් මොකද වෙන්නේ? රූපාරම්මණය සමුදේ වුණා. අන්න ඒකට වේදනා සංඥා සංකාරය දෙනකොට නාම රූප සකස් වුණා. අන්න සකස් වෙනවා. දැන් මොකක්ද එන්නේ? නාම රූප සකස් වුණොත් දැන ගැනීමක් එනවා. මොකද්ද දැනගත්තේ? අන්න ඒකට කියන විඥානය කියලා. ඔන්න දැනගත්ත මොකද්ද? ඔන්න මොනවද තියෙන්නේ ඉදිරි පිට? තියෙන ටිකක් කියන්නකෝ. මෙතන තියෙනවා බෝගහ කියලා. බෝගහ කියලා ඉදනවා. බෝගහ කියලා අන්න දැන් ටක් ගාලා ආවා. හරිනේ? එතකොට හොඳට බලන්න ඔන්න උතන. එතකොට බලන්න දැන් ඔය බෝගා හැදෙන්න හේතු වුණාට කියන්න බලන්න. ඔය බෝගා හැදෙන්න හේතු වුණාට. මේ එලි එළිය තියෙන එකද? ඔව් අන්න හරි. ඔන්න ඔන්න ඔහොම ක්වෙස්චන් එකක් එන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙලාවේ ඔබට බෝගා හැදුනේ එළිය නෙමෙයිනේ. ඔබට බෝගා හැදුනේ මේ වෙලාවේ. අන්න හරි. ඔන්න බලන්න මේ වෙලාවේ බෝගාහක් කියලා දැනගත්තේ හිත නේද? මනස මනුරූපය මනුරූපයන්නේ දැනගත්තේ බූගහක් කියලා. එතකොට ඕක හැදුනේ කොහොමද? ඕක හැදුනේ ඉරේලිය වාතය ජලය බීජය බීජයක් පැලවිලා එහෙම හැදිච්ච ගහක් ගහක් හැදිලා ඔය කියන හේතු ටිකකින් දෝක හැදුනේ ඔය බූගහ එහෙම නැත්නම් මේ වෙලාවේ නාම රූප සකස් වෙලාද හැදුනේ නාම රූප සකස් හරි මේ වෙලාවට බලන්න මෙතන සද්ද විතරනේ ආයි සෝතම් පටි සද්දේට උප්පජේ සෝත විඥාන. ඔන්න ඔයාට ඇහුණ සද්දයක්. තිංගසන්ද හරි ඉඳලා මටත් සෙට් නාම රූප වලින් බෝගහක්. අන්න හරි. දැන් බලන්න අපි තුන් දෙනාට එකම බෝගහද හැදිලා තියෙන්නේ දැන්. නෑ ඒත් නෑ. අන්න අපි තුන් දෙනාට බෝගස් තුනක් හම්බ වුණා. එහෙනම් ලෝකේ පෞද්ගලිකයි කියන එක ඔතනින් තේරෙනවා නේද? ඒ ශාපනහත්තයා අපි දැකපු බෝගස් වල ඒව තමයි අපිට මගේ ඇහෙන් මම දැක්ක එක මිස නිසංජ මහත්තයා ඇහෙන් දැකපු එක මට හම්බෙන්නේ නැහැ. කවදාකවත් හම්බු වෙන්නේ නැහැ. එහෙනම් බලන්න ලෝකේ පෞද්ගලිකයි නේද? එහෙනම් ලෝකේ පෞද්ගලික නම් අන්න ඒකේ ගැඹුරු ඥානය මොකද්ද? ඒකේ ගැඹුරු ඥානය මොකද්ද? ඔබ දැකපු බෝග ඔබට හම්බෙච්ච බෝගහ නෙමෙයි ලක්ෂ්මි මිස්ට හම්බුනේ එයාට හම්බු ওই දෙන්නටම හම්බෙච්ච එක නෙමෙයි මට හම්බුනේ කියන එකේ ඥාණය මොකද්ද? ඔන්න උතන ඥානයක් තියෙනවා. මොකද්ද ඥානෙ? ඒ කියන්නේ ඔය විදිහට නේද ඔක්කොම සකස් වෙලා තියෙන්නේ. එහේ ඒ හම්බුෙච්ච එකක්වත් වෙන කාටවත් මේ ලෝකේ හම්බ වෙලා තියෙනවද? ඔබට හම්බුෙච්ච එක. නැහැ. එහෙනම් ඒක පෞද්ගලිකයි නේද? ඔව්. එහෙනම් උතන නේද ලෝකේ තියෙන්නේ? මෙතන එතන තමයි ලෝකයේ තියෙන එක එක්කෙනාට හම්බ වෙන්නේ එක එක ලෝක එයාට හරි එහෙනම් ලෝකේ පෞද්ගලික නේද ලෝකෙද නිසන්වන්ට යන්නේ චක්කු පහළ වුණා කිය චක්කු පහළ වුණා කිය ඒක තව ටිකක් විස්තර කරොත් මේ ඒ කියන්නේ හරිය හැ හරිය හැ පහළ වුණේ ඔතන නේද චක්කු මුදපාදි කියන්නේ ඔන්න ඔතනට අන්න දැක්ක චක්කු මුදපාදි එහෙනම් බලන්න අර බුදු පියාණන් වහන්සේගේ ඇහැ පහළ වෙන්නේ ඔන්න උතෙන්ට. සාසනේ හැ. ආර්ය හැෙන්නේ ඔන්න උතෙන්ට. දසම අන්න දැක්කද? දහම හැ පහළ වෙන්නේ ඔන්න උතෙන්ට. නේද? ඒතර තමයි ආර්ය උපේක්ෂාව සකස් වෙන්නේ. අන්න හරි. අන්න උතනින් එහා අන්න උතනින් එහාට තමයි ගමන තියෙන්නේ. එහෙනම් දැන් බලන්න ලෝකයේ පෞද්ගලික නම් ඔබට හම් වෙච්ච ලෝකේ කාටක්වත් මේ මොහොතේ හට ගන්නවද? නැහැ. ඔය ලෝකේ කොච්චරක් වෙලා තියෙනවද ආවිස? මේ දැන් හටගත්තේ. ම්, මේ අ, කියන්න බැතරම් ෂණ ෂණ මාත්‍රයක් තමයි තියෙන්නේ. එහෙනම් බලන්න ওই ලෝකේ දැන් හටගත්තේ මේ හිත හටගත්ත නිසානේ. හිත ඇතුලෙන් උතනින් දැකත්ත ඔව්. නිසානේ. එහෙනම් ওই සකස් වුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ගොඩක් නේද? ඔව් ඔව්. ඔන්න ඔකට කියනවා පංච උපාදානස්කන්ධයක් කියලා. එහෙනම් දැන් සකස් වුනේ මේ ෂණයට භෝගහක් කියලා පංච උපාදානස්කන්ධයක් නේද? ආ ඒක තමයි ඔය පංච උපාදානස්කන්ධ ලෝකය කියලා කියන්නේ. අන්න අන්න අන්න අල්ලගන්න. දැන් බලන්න ඕකේ ඕකේ ආයුෂ කොච්චරද? මේ ශරීරෙ විතරයි නේද? ඔව් ඔව්. ඕක ඇත්ත කරගත්ත තැන රැවටිලා නේද? ඔව් ඔව්. රැවටීම සැපද්ද දුකද්ද? නේද නිෂාන්? උතරත් අනිච්චයි. අන්න හරි. එතකොට රැවටීම සැපද්ද දුකද්ද? දුක්ඛක් අනිවාර්යයෙන්ම දුක්ඛ. ඒක නම් බලන්න ඕක තව පාරක් ඔන්න බලන්න ඕක හේතු උදේ වුණා ඕක වය වෙනවනේ අනිච්ච නිසා. අනිච්ච ස්වභාවයනේ. එහෙනම් යමක් යමක් අනිච්ච නම් දුකයි නේද දැන්? හරි නේද? පේනවද වැඩි? ඒ රැවටිලා නේද ඉන්නේ. <laughs> මේක නිත්‍ය කරගෙන. භෝගහ කියන එක නිත්‍ය සංඥාවක්. එහෙනම් අනිච්ච ධර්මතාවයක් තුල නිත්‍ය සංඥාවක් නේ භෝගහ කියන්නේ. එහෙනම් බලන්න ඔය හටගත්ත පංච උපාදානස්කන්ධයන් හටගත්තේ එහෙනම් පංච උපාදානස්කන්ධයේ දුකක්ම නේද තියෙන්නේ? ඇයි රැවටීමක් නේ උතන තියෙන යමක් කියලා අහුවෙච්ච දැන. බෝගාගේ ලහුවෙච්ච දැන දුකක් නේ අහුවෙලා තියෙන්නේ. දුකක් අහුවෙලා තියෙන්නේ. දැන් ඔය හම්බුවෙච්ච බෝගහේ අපිට පුළුවන් වේද පඳුරක් ගැට ගන්න. කොඩියක් දාන්න. බෑ බෑ. ඔය හෙවෙනි අපිට ඉන්න පුළුවන් වේද අවුවට? බෑ. දැන් තේරුණාද? අසාරයි නේද? අසාරම දෙයක් නේද වෙලා තියෙන අර කණ්ණාඩියට වැටිච්ච පිළිබිඹුව වගේ නේද දැන්? අර නිකන් මට දැන් බැහැදෙන්නේ එකම මහා දුකක් තියෙන අර ඒකට නිකන් එක එක විදිහේ මේ නම් දාගෙන අම්මා තාත්තා බෝගහා කාර් එක කොහොම අර ඒකේ පැනවිල් ඉන්න ඔතන තව ඥානයක් තියෙනවා ඔන්න ඒ ඥානෙත් ගන්න. එහෙනම් මේ පැනවීම ඔක්කොම කියන්නේ පරාසයක් නේද? ඔව්. ඒ පරාසය යට තියෙන ධර්මතාවය මොකද? අනිච්ච ධර්මතාවයේ විපරිණාම ධර්මතාවයේ අන්‍ය ස්වභාවයකටපත් වෙන ධාතු නානත්වයක් වෙන ධර්මතාවයේ නීති තියෙන්නේ. අන්න බලන්න අනිච්ච ධර්මතාවයකට නිච්ච සංඥාවක් ගැට ගහලා තියෙන ගෝගහක් කෝප්පයක් අම්මා කොස් පොලොස් ගස් ලැබු ඔය ඔක්කොම ආ දැන් ඔබතුමාට තේ ඔබතුමීට තේරෙනවද එහෙනම් අපි ලෝකේ පරිහරණය කරන්නේ නිත්‍ය සංඥාවකින් ඔක්කොම ඒකේ ඇත්ත නේද අපි දකින්නේ නිත්‍ය සංඥාව කියන්නේ පංච උපාදානස්කන්ධ හට ගැනීමක් නේද ඔව් අන්න බලන්න ඒකේ සංඥාව ආ ඒ සංඥාව කියන්නේ මොකද? පංච උපාදානස්කන්ධ හට ගැනීමක්. එන ඔබතුමිය දැන් දකින්නනේ මේකේ ස්වභාවය මොකද? අනිච්චයි දුක්ඛයි අනත්තයි නේද? යට තියෙන ධර්මතාවය. ඔව් ඔව්. එන ඔබ දකින්නේ පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනත්තතාවය නේද? හැම එකක්ම හම්බ වෙනකොට ලෝකේ. පංච උපාදානස්කන්ධයක් හටගත්තා. ආ මේතන අනිච්ච මේකේ ස්වභාවය මොකද? අනිච්ච දුක්ඛ අනත්ත ස්වභාවය. මේ මොහොතේ හටගත්ත හේතු නිසා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. යක්කින්චි සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. දැක්කද? හේතු නිසා හටගන්නවා. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. හැබැයි මේ හටගන්න ඵලය අර එක හේතුවකටයි අයිති එකක්ද? ඒ කියන්නේ ඒක මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. ආන්න හරි. මම ඔන්නෝක පැහැදිලි කරන්න. ඒ කියන්නේ ප්ලේන්ටිය. ප්ලේන්ටිය හටගන්න හේතු ටික මොනවද? ප්ලේන්ටිය කියන්නේ ඵලය. ප්ලේන්ටිය හටගන්න හේතු ටික මොනවද? සීනි තෙල් කුල වතුර අන්න හරි අපි අන්න හරි අපි ඔන්න ඔය විදිහට භෞතිකයෙන් ගමුකෝ ඉස්සල්ලාම එතකොට බලන්න ප්ලේන් ටිය කියන එක උණු වතුරේ තියෙනවද උණු වතුරේ ප්ලේන් ටිය තියෙනවද නැහැ උණු වතුරේ තියෙනවද තේ කුල වල තියෙනවද ප්ලේන් ටිය හරි හරි හැදිලි ආ එහෙනම් මේ එක ධාතුවකටත් අයිති නැහැ නේද මේ හදාගන්න හැදෙන ඵලය නමුත් මේ හේතු ටික එකතු වෙනකොට හැදෙන එකක් නේද මේක? ඔව්. ආ, ඔන්න එක පැත්තක්. අපුඩියක් ගහන්නකෝ. අපුඩියක් ගහනකොට අත් දෙක වදින්න ඉස්සලා සද්දයක් නැහැනේ කොහෙවත්. හ්ම්. අත් දෙක වදිනකොටම ස්පර්ශය. ඔන්න හේතු දෙක සකස් වුණා. ගැටුණා. ගැටෙන මොහොතේ මොකද්ද ආයේ සද්දයක් උපදිනව නේද? ඔව්. ගැටිලා ඉවර වෙනකොටම අත් දෙක ගැටලා ඉවර වෙනකොට සද්දෙත් ඉවරයි. ඉවරයි. එහෙනම් හේතු දෙක නිසා හැදිච්ච ඵලයක් තමයි සද්ද කියන්නේ. එතන. හැබැයි මේ සද්දේ මේ වම් අතටයි තියෙද දකුණු අතටයිද? එහෙම කියන්න බෑ. ඒ අර ගැටෙන මොහොතේ අන්න හරි මේ හේතු සකස් වෙන නිසා උපදිච්ච ධර්ම ඵලයක් තමයි මෙන්න මේ සද්ද කියන එක. එන මේ සද්දේ මේ හේතු දෙකකින් එකකටවත් අයිති නෑ. නමුත් මේ හේතු හටගන්නකොට ඒ ඵලය උපදිනවා. හැබැයි ඵලය මේ හේතු එකකටවත් අයිති නෑ. හරිනේ? අන්න බලන්න. ඔන්න දැන් ඕක ගන්න මන පැත්තට. ඔන්න බලන්න. දැන් එතකොට තමයි එතකොට හිතනවා දැන් මේ මේ ඔය අපේ දැන් මනෝරූපයක් කියලා හට ගන්නවනේ දැන්. ඒ ඒක ඇත්තටම අර ධාතු හයට අයිති ධාතු හයෙන් පණවන්න බෑ නමුත් ධාතු හයට අයිති වගේ පේන එක. අන්න හරි හරියට හරි. ඒකට අයිති කියලා අහු වෙන නිසා නේද බාහිරින් අහු වෙන්නේ අම්මා ඉන්නවා කියලා. මේ හිතේ හැදිච්ච ගෙඩි ඉන්නවා කියලා. අන්න බාහිර ධාතුවට ගැට ගහලා නේද මනේ හැදිච්ච චිත්ත රූපේ. තුලින් හරි අහුවෙන්න මේක විඤ්ඥාන ධාතුට අයිති කියල එහෙම ඉන්නවන එහෙම නෙම්බේ නැතර අන්න හරි එතකොට බලන්න එහෙන තවදාහරණයක් ගත්තොත් දැන් ප්ලේන්ටිය කියන එක ඉපුත් පෙරින්ටිය ගැන පලය මේ වෙලාවේ ප්ලේන්ටිය ඉපදුනේ ඔබතුමියට චීනිතයක ලුණු වතුර නිසා නෙමෙයිනි අන්න ඔතනින් අල්ලගන්න ඔන්න ඔතන අල්ලගන්න ඕනේ අරක නෙමෙයි අරක ඇවිල්ලා වෙනම එකක් ඒක මේ ඒක නමුත් ඒකෙන් ඒ උපමාව ඇතුළට ගලප ගන්න ඕනේ ඒකට ඇතුළට ගැලපුවා මේ වෙලාවේ ප්ලේන් ටී බුදුනේ කොහොමද? ඔයාට නාම රූප සකස් වුණා. කොහොම සකස් වුණේ? රූප වේදනා සංඥා සංකාර විඥාන සකස් වුණා. කොහොමද සකස් වුණේ? කන සද්ද සෝත විඥානීය කියන හේතු තුන සකස් වුණා. සද්දයක් පැදිලා. අන්න බලන්න. ඔන්න බලන්න කන සද්ද සෝත විඥානය. මේක සකස් වෙච්ච නිසා සිංගල් සංගති පස්ස වෙලා ඔයාගේ මනස තුල නාම රූප සකස් වුණා මේ වෙලාවේ. අන්න ඒ නිසා දැනගැනීමක් ආවා ප්ලේන්ටියක් කියලා. එහෙනම් දැන් ප්ලේන්ටිය සකස් වුනේ සලායතන හටගත්ත නිසායි. ඔය කන සද්ද සෝත විඥානය කියලා ඔය සිද්ධ වෙච්ච සිද්ධිය මොකද? සලායතන හට ගැනීමක් නෙවෙයි උනේ. එහෙනම් සලායතන හටගන්න හේතුව මොකද? නාම රූප. ගතසිත ඔබ මේ වෙලාවේ සකස් වෙනවා ඔයාගේ. හරිනේ ඔන්න බලන්න නාම රූප සකස් වෙන්න හේතුව විඥාණය විඥාණය සකස් වෙන්න හේතුව සංඛාර සංඛාර සකස් වෙන්න හේතුව මොකද අවිද්‍යාව නේද ඔව් අන්න බලන්න දැන් එහෙනම් ප්ලේන්ටිය මේ වෙලාවේ ඉපදිලා තියෙන්නේ අවිද්‍යාවෙන් නේද? ප්ලේන්ටිය <laughs> මේ වෙලාවේ ඉපදෙන්න මූල හේතුව මොකද? අවිද්‍යාව නේද? අන්න වල. මේ මහත්තයා මට පොඩි දෙයක් අර දැන් අපේ දැන් ඔය ඔය ගති දැන් ඔය අර කිවනේ ගති තුනක් කියලා රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති. එතකොට ඔය දැන් මේ මේ මොහොතේ නම් ක්ලේන්ටිය කියලා මගමු ඒ මොහොතේ ගති වලට අනුරූප එකක් නේද ක්ලේන්ටියක් නේද දැන් හරියට හරි වෙන කෙනෙක් හරියට හරි ඒ කියන්නේ වාගේ ආයතන හයත් මේ ලෝකේ කාටක්වත් නැහැ. ඔයාට තියෙන රාගදේශ මේ කෙලෙස් මට්ටම තව කෙනෙක්ට නැහැ. ඔයාට තියෙන මට්ටමට ඔයාට ඒ ප්ලේන්ටි හම්බ වෙනවා. ප්‍රිය එකක් හැටියට, අප්‍රිය එකක් හැටියට, සැප එකක් හැටියට, දුක එකක් හැටියට, හොඳ එකක් හැටියට, නරක එකක් හැටියට ඔය විදිහට ඔයාට හම්බ වෙනවා ප්ලේන්ටියක්. ලකුණුත් එක්කම හම්බ වෙනවා. ප්ලේන්ටියක් කියනකොටම අන්න කන පින වෙන, හිත පින වෙන දෙයක් තමයි එන්නේ. ආන්න දැක්කද? එතකොට බලන්න එහෙනම් ඔයාට ඔය එහෙනම් මම මෙතනින් කියන්න යන කතන්දරේ ඌටත් වැඩි එක භයානක එකක්. එතකොට බලන්න එහෙනම් ඔයාට හැදෙන ලෝකය වෙන කාටක්වත් දකින්න පුළුවන්ද මේ වෙලාවේ? එහෙනම් ඔයාට ඔය ඔය මනස තුල නිර්මාණය වෙච්ච එකට අනුරූපව නේද බාහිරේ සකස් වෙන්නේ? ඒ කියන්නේ ඔන්න ඔතන ධර්මතාවයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අනිදස්සන අපපටික කටත්තා රූප තමයි ඔය මනස තුල ගොඩ නැගින්නේ. ඒක සනිදස්සන සප්පටික රූප හැටියට බාහිරින් වාට හම්බ වෙනවා. මේක ටිකක් ගැඹුරු කතාවක්. නමුත් ඒ කියන්නේ ඔය ඒක ඔක්කොම පැත්තක දාන්නකෝ. ඒ කියන්නේ දැන් මේ මනස තුල හටගත් එකත් එක්ක නේද ලෝකේ හම්බ වෙලා තියෙනවාට බාහිරේ කියන එක. ඔව් ඔව්. ඒක ඔයාට විතරයි තියෙන්නේ. ඔයාගේ ස්වභාව ධර්මයේ ඔයාට විතරයි. ඔය ඔයාට ගොඩ නැගින ස්වභාව ධර්මයේ මේ ලෝකේ කාටවත් හම්බ වෙන්නේ ඔයාට කර්මජ රූපේ මත චිත්තජ රූප සකස් වීම සිද්ධ වීම කියන්නේ. හරියටම හරි. ওই තියෙන කර්මජ සුද්ධාෂ්ටක වලින් සුද්ධාෂ්ටක චලනය නිසා විඥාන කර්මජ විඥාන ධාතුව සකස් වෙනවනේ. ඊට පස්සේ මේ කර්මජ විඥා මේ විඥාන ධාතුව තුල සකස් වෙන අනිදස්සන අපටික රූප ටික තමයි අපිට එළියෙන් හම්බ වෙන්නේ. සනිදස්සන මුත්තුජ රූප හැටියට ආහාරජ රූප හැටියට නිකන් කතාවට කියන්නේ මුහුණ කැඩපු සමා වෙන්න මේ මහත්තයා මේ මට කතා කරනවා මේ ඩිපාර්ට්මන්ට් එකෙන් හරි ඔයා යන්න එහෙනම් හරි හරි අපි ආයි හම්බ වෙමු හොඳයි ඔබතුමීට යන්න පුළුවන් හරි ඔබතුමීගේ ඔබතුමීට එහෙනම් දැන් ඔතනින් එහාට කතා ඕන කරන ටික ඔක්කොම හම්බ වෙලා තියෙන්නේ හරි. එතකොට ආ ඒක හරි. එතකොට බලන්න ලක්ෂ්මී මිස් එතන අපිට තිබුණා ලොකු කතන්දරයක් නේ. අපිට කතා කරන්න ඕන දේවත් ඔතන තිබුණා නේද? ඕනේ ඒක තමයි ඒක මාර ලස්සනයිවට මං හිත ඇතුලේ බෝදුරු ගියා විවිධ දැක්කා අන්න උදේවය තියෙන්නේ උතන උදයංගම අත්ංගමයේ තමයි ওই තියෙන්නේ උදයංගම කියලා අන්න මම දැන් එතෙන්ට එන්න මුතනි උදයංගම කිව්වේ මොකද්ද අන්න බලන්න උදයංගම කියලා කිව්වේ උදේවය කියන එකමයි සමුදේ නිරෝධය කියන එකමයි එහෙනම් මොකද්ද සමුදේ ඊතිමස්මින් සති දැන් හොති ඉමස් උප්පාදෝ ඉදං උප්පජ්ජති අන්න සමුදේ ධර්ම අවිද්‍යා පත්‍ය සංඛාරා සම්බුද්ධං හිතංගා නිරුජ්ජතිනේ හරියට හරි හරි හරියට හරි එහෙනම් බලන්න උදේ වෙන්න කියන්නේ සමුදේ ධර්ම උදයංගමේ කියන්නේ සමුදේ ධර්ම මොනවාද අවිද්‍යා පත්‍ය සංඛාරා ආන සංඛාර පත්‍ය විඤ්ඤා ඔන්න පංච පටිච්චසමුප්පන්නව හට ගන්න විදිය ඊට පස්සේ අන්න නිරෝධ ධර්ම අන්න වය ධම්ම වය ධම්ම මොකක්ද දෙන්නේ අවිද්‍යාවත සිස විරාග නිරෝධා සංකාර නිරෝධා සංකාර නිරෝධා විඥාන නිරෝධා මේ විදිහට මෙන්න මේක. හැබැයි මේක මේ ෂණයක් පාසා මේ එතන එතන හටගෙන නිරුද්ධ වෙනවා කියන එක නෙමෙයි මේ තියෙන්නේ. සදාතනිකව නිරුද්ධ වෙන කියන එක. ඔන්න ඕක තමයි මට හරියට ක්ලියර් කරගන්න ඕනේ. එතන එතන නිරෝධ වෙන එක නෙමෙයි ඔය උදේවයි කියන්නේ නේ. මේක සත්‍ය වශයෙන් දකින්න. එතනදීත් ওই ඥානය පහළ වෙනවා. මේ හේතු සකස් වෙන නිසා හේතු හට ගන්නවා. ඒකෙන් මේක දකින්න පුළුවන්. හැබැයි සදාතනිකම නිරෝධයක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නිවනනේ. අන්න එතනට ඔක ගලප ගන්න ඕනේ. එහෙනම් මේ හේතු අවිද්‍යාව කියන හේතු නිසා තමයි දැන් මේක සමුදේ වෙන්නේ මේ විදිහට දිගින් දිගටම. එහෙනම් යම් මොහොතක අවිද්‍යාව නිරුද්ධ වුණා නම් අන්න මේක නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ 100න් හිටියොත් මේක නිරුද්ධ වෙලා තියෙන්නේ. දැන් අත්විඳින්න පුළුවන්. ඒ අන්න එහෙනම් දැනුත් අත්විඳින්න පුළුවන් මේ මොහොතේ ඒක. සදාතනික නිරෝධයක් අත්විඳින්න පුළුවන් කවදා හරි. දෙකම තියෙනවා. ඒ ඥාන දර්ශන දෙකම උතර තියෙනවා. ඥානය කියන්නේ ඔන්න ඕක වෙන්න ඕනේ නේ. අන්න හරි මේ මොහොතේ අපි ඒ කියන්නේ අපි මේ මොහොතේ රැවටිලා නැත්තම් ඔතන ඉන්නේ අපි. ඔතන ඉන්නේ අපි. ඔන්න උදේවයි ඥානෙ ඉන්නේ. උදේවයි ඥානෙ. උදේවය ඥානෙ පහළ නොවුනොත් මේක අල්ලන්න බෑ. අල්ලන්න බෑ. හරියට හරි. එන උදේවය ඥානෙ පහළ වෙන්න කල්යාණ මිත්‍රෙක් මේ හරි කෝණයෙන් පෙන්වන්න ඕනේ මේ කතන්දරය. අපි හරි කෝණයෙන්. අපි උදේවය අහලා තිනවා ඒක මෙච්චර ඇත්තටම නිශාන්ත මහත්තයා. ඒක මට මාවල ඔච්චරක ලිව්වේ නෑනේ කවුරුවත්. ඒතර වැඩි. අන්න ඒකයි. මේ මොහොතට අපි අපි අවබෝධයෙන් ඉන්නවා නම් එතන උදේවය ඥානෙ තියෙනවා. අපි ඉන්නේ එතන. එතන උදේවය. අන්න හරි. හැම මොහොතකම උදේවය එතකොට. ආර්යයට හරි. එතනම නිරෝධයිනේ. එතනම නිරෝධයි. අපි අහුවෙලා නැහැ, රැවටිලා නැහැ. එහෙනම් එතෙන්දී රාගදේශ මොහොය යෙදිලා නැහැ. ඒක මාර ප්‍රകൃතියක් නේ. අන්න හරි. එතන එහෙනම් අපි ඉන්නේ මොකද? කුසල මූල සංකාරපච්චය කුසල මූල විඥාන කියන තැන. අන්න එතනින් යන්නේ දැන්. හැබැයි නමුත් මේක සෝවාන් වුණා කියලා සම්පූර්ණයෙන් මේක වෙන්නේ නැහැ. අරකත් දුවනවා මේකත් දුවනවා. ඒ සකදාගාමී වෙනකොට අරකත් අරකත් දුවනවා මේක වැඩි දුවනවා. මම ඒක දකින්නේ. ඉස්සෙල්ලා 100 දූපේක හැටට හැත්ත හැත්තෑව හැට පණහ මෙහෙම වේගෙන යන්නේ දැන් එහෙම යන්නේ දැන් මේක සම්පූර්ණ ගිහිල්ලා නැහැ නමුත් අඩු ඒ අර ප්‍රමාණයට තමයි අර නිවීම දැනෙන්නේ අන්න ඒ ප්‍රමාණයට නේද අර මාර්ගඵල සකස් ඒක තමයි අන්න හරි මම මේ ඒක ඇත්තටම මම ඔන්න ඕක තමයි ඒ කියන්නේ අපිට කොහේ අර හිටස් තියෙන ඉන්නනේ මේ මේක මේ පූර්ණ වෙන්නේ නැත්තේනේ අර හිටස් ටික හොයාගන්න බෑ පූර්ණ කරගන්න අපි මේක අතහැරියොත් කවදාවත් පූර්ණ වෙන්නේ නැහැ අපි මේ හිරස් කොහෙද තියන්නේ ඒකැන් තමන්ට තේරෙන්නෙත් නෑ කොතරද කියලා හැබැයි අඩුව පේනවනේ ඔන්න කල්ලයන් විතරක කතා කරන්න අන්න හිටස් දැම් මට මේ නිකන්ද මහත්තය හර අරයට අර බෝගහා කියන තැනම මට හොඳට මහුණයි නාමරූප ඒක මාර්විදියට අන්නවලන්න කොට අන්නවලන්න එක සකස් ඒක කොහොම දුනේ අර සලායතන සකස් එච්ච නිසා අන්න අන්න දැන් හැබැයි අවබෝධය තුලදී ඕක ඉන්ද්‍රියක් හැටියට වැඩ කරන්නේ. එතකොට රැවටිලා නැහැ. රාග දේශ මොහ යෙදිලා නැහැ. ඒකයි නේද? දිත්තේ දිත්තමත්තන් වෙන්නේ එතකොට. අන්න එක චන්දරාගේ යෙදුන්නේ අන්න දිත්තේ දිත්තමත්තන් එතන. දිත්තේ. අන්න යථාර්ථය. අන්න උදේවය දැක්කා. එතකොට උදේවය දැක්කා. එතන උදේවය දැක්කා. හරියට හරි. උදේවය. අන්න ඒ කියන්නේ එතන Nirodhe. ඒ කියන්නේ Nirodhe කියලා කියන්නේ ඔතන ඉන්නේ අවබෝධී. අවබෝධී ඉන්නවා කියන්නේ අවිද්‍යාවේ නෑ. අන්න බලන්න. අවිද්‍යාවේ නෑ. තණ්හාවේ නෑ. ලස්සනයි. තණ්හාවෙත් නෑ. ඒ කියන්නේ චන්දරාගී යෙදිලා නෑ. <laughs> එහෙනම් චන්දරාගී යෙදිලා නැත්තම් රාගක්කියු නිබ්බාන, දේශක්කියු නිබ්බාන, මොහක්කියු නිබ්බාන කියන නිවන් මාර්ගය ඉන්නේ. දැන් මේ නිශාන්ත මහත්තයා මෙහෙම දැනනවා. මේව නිකන් ස්පාක් වෙලා යනවා වගේ එනවා දැන් අපිට. මේ මට දැනක පූර්ණ නෑන ඒවට ස්පාක් එනවා ඒක පත්වෙනවා අරියට හරි හරියට හරි සදසාදු ඉතින් හරිනේ ඔටිකට දැනගණ්ඩෝනි එන දැකර ඔබති ්‍යහන්නට ප්‍රශ්නටිකන ඔක්කොමටිකදම උත්තරගිය ඕනි ඒකනේ නම් ඒක මට දැන් මේ ස්පාක් වෙනමට යනවා එනවා කාලා එතට යනවා රබර් රබ බෑන්ඩයක් අදින අදින අතරනවා වගේ අදින අතෑරනවා වගේ එකක් වෙනවා. ඔය රබ බෑන්ඩ් එකේ උදාහරණේ හරියටම හරියි. බලන්න ඇගිලි දෙක ඇගිලි හරි ඒ මුදාන්නේ මම අයින් නෑ මට දැන් ඔලුවට ආවේ හරියට මේ ඇගිලි ටිකට රබර් බෑන්ඩ් එකක් දාලා එහාට මෙහාට කර කර ඉන්න ওই සද්දින් දින රකින්න ඔබතුමිය අර ගඟ ගලන සද්දින් තියෙන්නේ අද අදේ ඡායාවනේ ඔය දකින්න ඔයකනේ හරි නියමම උදාහරණයක් ඔය රබර් බෑන්ඩ් එක නියමම උදාහරණය රබර් බෑන්ඩ් එක. ඒක බලන්න එක ශනියක්වත් එක විදියට තියන්නේ නැහැ නේ. ඒක ඔක්කොම වෙනස් වෙන්නේ. අන්න බලන්න. අද අන්න ඇදලා යනකොට රාගී තරමට. අන්න ගැටිලා යනකොට රාගී තරමට. අන්න right. කෝලේ කන්නේ දාසකල් ඉන්නේ නං. අනේ කමන්නේ. අර කවුරු හරි එන්න හිටපු එක්කෙනෙක් තමයි. හරි. එයා කමන්නේ. මේ කොරියාවේ මහත්තයෙක් කමන්නේ කියන්නේ. ඉතින් අන්න ඒ උදාහරණේ නියමම තැනක් තියෙනවා. ඕකේ පෙනින්න පුළුවන් කෙලිම පෙන්වන්න පුළුවන් මේ වෙලාවේ රාගී යෙදෙන හැටි. මේ වෙලාවේ දේශී යෙදෙන හැටි. අන්න ඇදිච්ච ප්‍රමාණයට තමයි ඒක වැදිලා තියෙන්නේ. ඇදිලා තියෙන්නේ. ඒ ප්‍රමාණයට මන්දාරයට යන්න තදට වැදිලා තියෙන එකක්. අන්න හරි. අන්න හරි. ඔව්. දැක්කද? දැන් ඔය රාගය රාගය තමයි මූලික මොකද ඕක ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට තමයි දේශය පටන් ගන්නෙ නේ රාගය ඕක උත්තර මුල්ලම රාගයම තමයි අපි ද්වේෂය කියලා ගන්න නිකන් අපි රාගය නෙමෙයි වගේ උනට රාගය ඒකේ අතුරුඵලය ඒක හරිය නැති නිසා තමයි අර ද්වේෂය එන්නේ ඇත්තටම රාග දේශ කියන්නේ එකටම යෙදෙන දෙකක්. දෙකක් ඒකට නෙමෙයි. හේතුනේ ගන්නේ තමයි අන්න හරි. ඒ රාගයේ තියෙන ප්‍රමාණයටම දේශයේ තියෙන මේ මොහොතට. ද්වේෂය එනවා හරියටම හරි ඒ දැන් ඒ- මම ඕක ඒකම ඒකම තමයි අනිච්ච කියලා කිව්වේ. ওই උපේක්ෂාව කියන තැන ওই තියෙන්නේ. තදන්නේ ඔය මම දෙක දැන් එකට හිතුවේ තියෙන්නේ. රාගේ නෑනේ මට දේශේ තියෙන්නේ. <laughs> ඇයි මට දේශය එන්නේ මොකද මට ඕන විදි කරක තියන්න තින්න ති ඒක නිරාගේ ආශ්වාදය ගන්න ඉල්ලනවා එතරම වැඩේ වෙලති අන්න හරි හරියට හරි හරියට හරි ඔය ඔය දෙක එකට ඉතින්නේ දෙක දෙපාරකට ඉතින්නේ රාගේ අන්න ඒක තමයි දට්ටබ සූත්‍රයේත් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ තව සූත්‍ර ගණනාවක පෙන්වනවා කෙනෙක් රාගය නිරුද්ධ කරොත් ඔන්න බලන්න එයා දේශය නිරුද්ධ කරලා තියෙන්නේ එතකොට එයා මොහේ නිරුද්ධ කරලා තියෙන්නේ එයා විද්‍යාව ඒක අත්දකලා තියෙනවනේ මම දැන් හරියට අත්දකලා තියෙනවා ආන්න හරි මොකද එයා මම ඇත්තටම රාගය නිරුද්ධ කරා කියන්නේ එයා නිරුද්ධ කරලා තියෙන අවිද්‍යාව අවිද්‍යාව අවිද්‍යාව මූල හේතුව නිරුද්ධ කරලා තමයි සසරට මේ පටලැවිලා පටලැවිලා මේ අනේක ඔය රාගාධික පුද්ගලයයි මේ මොකද නෑ තණ්හාධික පුද්ගලයයි මේ තණ්හාධික පුද්ගලයයි ප්‍රඥාතික පුද්ගලයනේ මොකද එන්න එහෙම දෙකක් තියෙනවනේ සතර පටිපදාවෙන් කියන්නේ අර තණ්හාතික පුද්ගලය ඒ තණ්හාතික පුද්ග ඒ යාට තමයි එයා තමයි හිමින් ගමනේ ඒ කියන්නේ යාට අර තණ්හාව තියෙන කෙනාට ටිකක් අමාරුයි මොකද ඒක ටිකක් සුවයි වගේ එකක් තියෙනවනේ තණ්හාතික පුද්ගලයාට ඒ කියන්නේ යා අර මේ ඒකනේ අර එයාටනේ සමතේ වඩලා විපස්සනා වඩන්න කියන්නේ මේ ධම්මාන සෝරි සද්ධානුසාරී එක්කෙනා සද්ධාරසාරී එතන යන්නේ තණ්හාදික එක්කෙනා තමයි දුකා ප්‍රතිපදාව යන්නේ. අන්න රයි දුකා ප්‍රතිපදා කිප්පා විඥා. මේ දන්දා විඥා දෙක යන්නේ ඔතනින්. අන්න හරි. එතන දෙකයි ප්‍රඥාදික එක්කෙනාට දෙකයි. ඒ කියන්නේ ප්‍රඥා ඉන්දිය බලලා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් එයාගේ මේ මේ වීර ඉන්ද්‍රිය බලවත් එයාගේ අර එයාගේ සති ඉන්ද්‍රියයි සමාධි ඉන්ද්‍රියයි බලවත් ඒකයි අන්න හරි අනේ දෙකෙන් හරි නේද හරි හරි එතනින් යන්න සද්ධාව ඔය හතරටම තියෙනවා ආන්න හරි. ඔව් ඒක තියෙනවා. තිබ්බට ඒක අර සංයුතිය වෙනස අර ධාතු සං අර ධාතු නානත්ය වගේ ඒක නිතර සිද්ධ වෙන්නේ. අන්න හරි. ඉන්ද්‍රිය ඉන්ද්‍රිය නානත්ය. ඉන්ද්‍රිය නානත්ය. ඉන්ද්‍රිය නානත්ය. ඔව්. අන්න හරි. එතකොට මේ අපි දන්නේ අපිට පාත් එකක් තියෙනවා. අපි යන්නේ මේ මොන එකෙන්ද කියලා අපි දන්නේ නැතුණාට ඒක සකස් වෙලා තියෙන්නේ නේ. අන්න හරි. ඒක අපිට අපිටත් දකින්න පුළුවන් ටිකක් යනකොට. ඒගැන්නේ කැලවට මත හිත දැකල දීනවා මිශන්ත මත්තය මේ එකක් මට මට දැන් ඔය වන්දනා මානසිකත්තයෙන් මගේ නෑ මගේ ඉස්සරත් නෑ හරි අඩුයි ඉස්සර අනිත්තය කරන නිසා කරා දැන් මට මට ඇත්තරම මන්දන්නේ මම මේක කියන කාරදි කියලා මට එලියට ගිල්ලා බුදු පිල්මයක් දැක්ක කියලා මට එතන මුවක්කත් වන්දනායකක් ඉන්නේ ඒක මන් දන්නේ මට ඒක පේන්නෙම සතර මහා භූත එකක් නේද දැන් මේක නෙමෙයිනේ මේ දකින්න ඕන එක ඒතර වන්දනා කරලා වැඩක් වෙන්නේ නැහනේ මේ ඇතුළත එක්කනේ වෙන්නේ කියන එකක් මට එනවා හැමතිස්සෙම අන්න හරි ඒ කියන්නේ එතෙන්දී බුදුන් දැකලා ඉවරයි පිළිමින් නැතුව ධර්මයේ ඒකනනි නැ ඕක හැමෝටම නෑ දැම බංකාල ගොඩක්යි දුවන අනුරාධපුරේදනෝ කිරියහට පූජාතියනවා <laughs> ඔය වගේ ඒවා තුළ ඉන්නේ ගොඩක් අය මට ඉහිමිකම් මට නෑ මංඒක හැමෝටම කියන්න හෙම කිවහමිතයි මේ මොයමොකක්ද මේ අමුතු එකක් කියන්න කියලා මංඒක අර නිශන් මාතර කිවේ මට ඒ අඩු පාඩුවද දන්නෙත් නෑකනක මගේ පුරුද්දක්ම පොඩිකාලි නම් ආපු එකක් මගේ මොකදම පන්සල් ලනිත යනෝගේ යන්නේ මං අහන්නේ ඇයි පන්සල් යන්නේ හැමදාම මේ පන්සල් ගන්න ඕනේද හැමදාම? ඒ දැනගෙන නෙමෙයි අහන්නේ. හැබැයි මට තිබුණේ එහෙම මානසිකත්වයක්. ඉතින් දැන් මේක අවබෝධ වෙනකොට මට අර අර වැඩි මැවිලා පේනවා. මේ සතර මහා භූත ගොඩ ළඟට ගිහිල්ලා මේ වන්දනා කරන්නේ මොකද්ද මේ දැන් මේ බුදුහාමුදුරු මේක කියලා තියෙන්නේ කියලා. මට ඔහොම එකක් දැනෙනවා. ඉතින් හරිනේ. ඉතින් ඉතින් ධර්මයෙන් එතන බුදු පියාණන් වහන්සේ වන්දනාමාන වෙනවනේ. හරියටම. වෙනවනේ. අන්න ඒක තමයි. අත අත මේක අහගෙන මේ අහන මිනිස්සු වැඩි යොමුවෙන් අර වැඩටන ඒගොල්ල එකත් යන්න ඕන මොකදන්න ඒ තුළ තම ගොලන සදහාව වැඩෙන්න තවත එරන්දිම ඇවිල්ල ඉන්නවා එරන්දිනෝ ඇවිල්ල ඉන්නවා දොතර නෝට දොස්තර නයිට අවිත් එක් ඇතර මේ මට මේ අර වෙලා වැඩි හරයක් මේ මගේරුණා අර මට සය කතා කරපු නිසා හන්නේ එහෙම තමයි. දැන් මේක කොහොම මේක කොහොම ලීසින් හම්බ වෙන්නේ නැහැ. මාරයා කොහෙන් හරි ඇවිල්ලා දානවා තොණ්ඩුව. කොහෙන් හරි එනවා. අන්න හරි. ඒ කියන්නේ ට්‍රැක් එකට වැටෙන්නේ යනකොට එතන තමයි නවත්තන්න හදන්නේ. අද වට තුනේ ඒක දැන් අද තුනේ කොහොමද හරියටම ට්‍රැක් එකට ගෙනාපු දැනදී මෙයා දිව්වා. දාලා. මට නම් බෑ ඔකට නගින්න. ඕ. මට නම් ඔකට නගින්න බෑ කියලා දිව්වා. මං ඔරුවට නගන්න අපි දෙන්නම් බැලුව උස්සලා තියන්න. තියන්න හදනවා මම නම් අද නම් බෑ මං පස්සේ නගින්නම් කියලා බැහැලා දිව්වා. <laughs> අර <laughs> කියන්නේ මේ යන්නතුවත් දැනෙද වැඩ කරන වෙලාව නිසා එන්න උනා. ඒක තමයි දැන් එයාට මේ චිත්ත වීති පහ චිත්තක්ෂණ එයාට චිත්ත වීති සකස් වෙලා ආවේ නිකන් නෙමෙයි කර්මාන් රූප වලට මේක වළක්වන්න නැහැ මට බලපෑ මෙතන සකස් වුණා ඒ නිසා තමයි ඒ වෙලාවට ගානට වලට කතා කරන්නේ නැත්නම් කතා නොකර ඉඳින්න අන්න හරි ඒකයි වෙන්නේ වැඩක් ඇති දෙයකටත් නෙමෙයි කතා කරන්නේ ඒක තමයි ඒව මේ අහඹු නෙමෙයි අන්න ඒව ගැන පොඩ්ඩක් බලන්න ඒ ඔක්කොම බලන්න ඇයි එහෙම වෙන්නේ කියලා හැබැයි එහෙම අධාරිමත් වෙන්න එපා මම ඕක වාහනේ වාහනේ එලවනකොට මම හරියට ඕක දැකලා තියෙනවා. ඔය බ්ලයින්ඩ් මේ කෝනර් එකක් එනව නේද? වාහනේ යනකොට. ඒ කියන්නේ ලොකු බෙන්ඩයක් එන දැනගදී මෙන්න එක පාරම වාහනයක් එනවා හැබැයි. ඊට ඉස්සෙල්ලා කිලෝමීටර ගානකට වාහනයක්වත් නැහැ. වාහන යන්නේ. අන්න නිශාන්ත මහත්තයා මම හොඳට මෝටර් බයික් පදින්න දන්නේ කියලා. හොඳයි මම එක්ස්පර්ට් මම. මම බයිකෙන් තමයි මගේ ගමන් මේ මේ මේ රටට එන්න ඉස්සෙල්ලා. ඕන දැන් මොකක්වත් නැතුව යන්නේ මේ මෙලෝ මිනිස්සු පද්ද පාළු හරියටම අර බෙන්ඩ් එකේදීම මොකෙක් කරිනේ සම්බන්ධ මං හිත හිත යනවා. ඒකට මේ දහම දන්නේ නැහැ. මං හිත මේක මා පුදුම වැඩන්නේ අප්පා. මේ තැනම මේක වෙන්නේ මොකද මේ හැම තැනදීම ඔහොම කියලා. එතකොට මම බල්ලෙක් පයින් එක හරකෙක් පයින් එක ඔක්කොම බලන්න එකක්වත් අහිතක නැහැ. බලන්න. ඒව හරිම ඩේන්ජර් තැන්වලදී තමයි සිද්ධ වෙන්නේ මේ නිසාද. අර නිකන් බේරෙන්න පුළුවන් තැන්වලදී වෙන එක හරිම අඩුයි. හරිම අඩුයි. ඒක තමයි දැන් තේරෙනවා තේරන් දිනවනා. ඒ තේ තැන් මේක මේක ලේසි කතන්දරයක් නෙමෙයි. මිමි කියන කතන්දරේ. ඇත්තටම මේ හැම එකම එකට එකක් සම්බන්ධයි මේ නිශාන්ත මත හැම දෙයක්ම. අන්න හරි. එකට එකක් සම එකක්වත් ට්‍රේඩින් කරන්න බෑ කිසිම ගැප් එකක් නැහැ කිසිම එකක. අන්න හරි. හරියට හරි. ඉතින් එරන් දිනවනට තව මොනවද එතෙන්දි දැනගන්න ඕනේ තව තියෙන. ඔබතුමීට දැන් කතා කරගෙන ආපු දේ එහෙනම් ඔබතුමීට පේනව නේද? ඇත්තටම අර ඉරේලිය වැටෙනකොට පොල් ගහට වැටලා තියෙන මේ පොළොවට වැටලා තියෙන ඡායාවේ අපි පොල් කඩන්න යනවා වගේ වැඩක් නේද මේ කරන්නේ? ඔව් ඇත්තටම. අන්න ඒ වගේ වැඩ තන නිෂ්පල වැඩක් මේ තියෙන්නේ මෙතන. ඉතින් මේකෙන් නිදහස් වෙලා යන්නේක තමයි ප්‍රඥාවන්තයෝ කරේ. නේද? එහෙනම් බලන්න ඒක අන්න අන්න ඒ වගේ. එහෙනම් ඔයාලට පේනවා නේද? එක ක්ෂණයක් දෙපාරක් නැත්තම්. නේද? අන්න එතනදී ඔයා අපි මේ සාකච්ඡාවේ ගැඹුරු තැන් ටිකක් කතා කරා ඔබතුමිය නැති වෙලා ආවේ මම මේක ඔබතුමියට එවන්නම් අහන්න ඔබතුමිය අහන්න මොකද මේ ඉතින් ගැඹුරු තැන් ටිකක් කතා රුදේ වය මොකද උදේ වය කියලා කිව්වේ මොකද සමුදේ නිරෝධය කිව්වේ අන්න ඒ ගැන පුංචි පොඩි කතා කෙටි පැහැදිලි කිරීමක් කරලා අන්න ඒක ඔයාලට වැදගත් වෙයි එහෙනම් බලන්න එහෙනම් කවදා හරි මේකෙන් නිදහස් වෙන්න නම් මේ මූල දේ මූල මූල හේතුව නිරුද්ධ වෙන්න ඕනේ ඒ කියන්නේ අවිද්‍යාව කියන හේතුව නිරුද්ධ වෙන්න ඕනේ අන්න එතකොට තමයි ආන්න මෙතනින් මේ මේ ධර්මතාවයේ නිරුද්ධ වෙලා යන්නේ. හරිනේ. ඒ එතකොට කවදාවත් ආයි ওই කතන්දරي ආයි සිද්ධ වෙන්නේ ඒ කියන්නේ මේක මෙන්න මෙහෙම දෙයක්. දැන් බීජයක් බීජයක් පැලවෙන්න නම් බීජයක් පැලවෙන්න තියෙන ප්‍රධානම හේතුව මොකද්ද? බීජයක් පැලවෙන්න. වතුරයි පස්සට වැටලා තියෙන්නේ. නෑ නේ. ඔන්න බලන්න දරුවෝ. දොස්තර නෝනා කෙනෙක් නේ. අල්ල ගන්න ඕනේ කන කනින්. ඔන්න බලන්න දැන් කොච්චර ඩිම්බ හැදුනා සුක්‍රාණු හැදුනා ඔය දෙකෙන් ඔය දෙකෙන් දරුවෙක් හැදිනවද මොකද්ද තියෙන්න ඕනේ ඔක දෙකේ සරු බව තියෙනවනේ සරු බව ආ සරු බව තියෙනවනේ එහෙනම් බීජය සරු බීජයක් වෙන්න ඕනේ ඒ කියන්නේ බීජය බීජ පොරෝහණ ශක්තිය තියෙන එකක් වෙන්න ඕනේ බොල් බොල්ලෙට් එකකින් කදාකත් වැලක් ගන්න බෑ අන්න බලන්න එහෙනම් ඕක නේද ප්‍රධානම හේතුව තියෙන්න ඕන ඔන්න බලන්න දැන් ඔයක අපි හිතමු බිමට දාන්න නැතුව තියෙනවා. ඔන්න හේතු ඕක පැලවෙන්න තියෙන හේතු ටික තමයි පොළොවට වැටෙන්න ඕනේ. ඕක ඕක ඕක බෝතලයක දාලා තිබ්බ කියලා වෙන්නේ නැහැ නේද? හ්ම්. ආ එහෙනම් හේතු ටික එකතු වෙන්න. ඒ කියන්නේ ප්‍රත්‍ය ටික එන්න ඕනේ. මොනවාද ප්‍රත්‍ය ධර්ම ටික? මේ ඉර එළිය මේ වාතය, ජලය, පොළොව, ඒ කියන්නේ පස් මේ පෝර කියන මෙන්න මේ ටිකට මේක වැටිච්ච දවසක මොකද වෙන්නේ? මේකට පැලවෙන්න තියෙන හේතුව තියනවා නේද? එන ප්‍රත්‍ය ධර්ම ටික එකතු වුණා නේද දැන්? හේතු ප්‍රත්‍ය වුණා නේද? ඔව්. අන්න දැන් මේක පැලවෙනවා. මේ හේතු ප්‍රත්‍ය දෙක එකට එකතු වෙච්ච තැනකදී ඕනම වෙලාවකදී මේක පැලවෙනවා. එහෙනම් බලන්න මේ හේතු ප්‍රත්‍ය දෙක එකතු නොවි තිනකන්. හැබැයි මේක පැලවෙන්නේ නැහැ. හැබැයි මේක බීජ පරෝහණ ශක්තිය නොතිබුණොත් කොච්චර හේතු ප්‍රත්‍ය ටික තිබුණත් මේ හේතුව නැත්තම් පැලවෙනවද මේක? නිසරු බීජයක් වුණොත් හැලවෙන්නේ නැහෙනි කවදාවත්. නේද? එහෙනම් මොකද්ද? අන්න එහෙනම් බලන්න හේතු ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්ම ටික කොච්චර තිබුණා? tire එළිය පස් මේ මේ මේ මේ පෝර මේ වාතය ජලය මේ ඔක්කොම තිබුණා. මේක අර පුස් ඇටයක් නම් කවදාවත් පැලවෙනවද? කවදාවත් පැලවෙන්නේ <laughs> නැහැ. එහෙනම් ප්‍රධානම හේතුව මොකද්ද තියෙන්නේ? බීජ ප්‍රෝහණ ශක්තියනේ. එහෙනම් බීජ ප්‍රෝහණ ශක්තිය කියලා හිතන්නකො අවිද්‍යාව කියන්නේ. ප්‍රත්‍ය කියලා හිතන්නකො තණ්හාව කියන්නේ. ඔව්. එහෙනම් බලන්න මෙන්න මේ දෙකෙන් තමයි මෙන්න මේ කතන්දරේ වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව කියන මූලයෙන් බැටන් එක ගෙනල්ලා දෙනවා තණ්හාව කියන මූලයට. ඒ කියන්නේ බීජ පොරෝණ ශක්තිය තියෙන නිසා ප්‍රත්‍ය ධර්ම ටිකට එකතු වෙච්ච තැන මේක පැලවෙනවා. හරිනේ? මේක මේක වැඩෙන්න ගන්නවා. අන්න බලන්න නව කර්ම සකස් වෙලා මෙන්න මේ අලුත් කර්ම ඒ කියන්නේ සහජාත පුනර්භව කියලා දෙයාකාරයකට කර්ම රැස් වෙන්නේ ඔන්න දෙවිනි තැන ඉඳලා. ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍ය ධර්ම ටික එකතු වෙච්ච තැන ඉඳන්නේ මේ ගහ පැලවෙන්න ගන්නේ. ගේ හදන්නේ උතනනේ. අන්න ගේ හදන වඩුව තණ්හාව කියලා කිව්වේ ඒකයි. තේරුණාද? නමුත් මේක සකස් කරලා දෙන්නේ කවුද? අවිද්‍යාව. එහා ගාව තියෙන මේක සකස් කරලා දෙන්න ඕන ටික. බීජ පොරොහොනේ තියෙනවා. අන්න ශක්තිය තියෙනවා. ඒක නිසා එයා සකස් කරලා දෙනවා. මේක වඩාගෙන යන්නේ කවුද? ගේ හදාගෙන මේ අතු දාගෙන, ඉටි දාගෙන, ගෙඩි හදාගෙන යන්නේ කවුද? තණ්හාවෙන්. එයා හදලා ආයි ගෙනල්ලා දෙනවා බැටන් එක කාටද? අවිද්‍යාවට. එයා ආයි ගෙනල්ලා දෙනවා අර විදියට. ওই විදියට තමයි ගහක් හැදෙන්නේ. ඔයා හැදුනේ. ඔයාට මේ ලෝකයේ ඔක්කොම දේවල් දැනගත්තේ. ඔන්න ඔය විදියට. තේරුණාද? පොඩි උපමාවක්. එහෙනම් කවදා හරි ඔයා මේකෙන් ගොඩ යන්න නම් ඔයා මේ ප්‍රත්‍යත් දුරු කරන්න ඕනේ හේතුවත් දුරු කරන්න ඕනේ. මේ දෙක හරියට මට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අර මට කියපු උදාහරණෙම දැන් ප්ලේන් ටික කියලා මුතනේ ප්ලේන්ටියක් විදිහට ඒ මනෝරූපයක් එතන අර ගොඩ නැගුණේ අවිජ්ජාපච්චය සංකරේ සංකාර ක්‍රියාවලියකින්. එතකොට දැන් ඕකට දැන් ආශා මේක මට බොණ්ඩ තිබ්බනම් හොඳයි හරි මේක අර කැමැත්තක් ඇතිලා ඒ අර කෙරෙන බාහිර අර ඇඟේ කෙරෙන ක්‍රියාකාරකම් ටික කෙරෙන්නේ ඒකෙන්නේ අවි තණ්හාව ඒ ප්‍රත්‍යනේද? අන්න හරි. ඒ කියන්නේ ඔතනට යෙදෙනවා චන්දරාගය. චන්දරාගය. චන්දරාගය යෙදෙනවා. චන්දරාගය ඒකත් මේ නිශාන්ත මහත්තයා ඒක අර අර ධම්ම වලට සම්බන්ධයි නේද? ඒ කියන්නේ එහෙම එකක් විඳලා තිබුණාම තමයි ඒකේ අර ඒක අර අපිට රස කොහොමද? ඔහොම දැනෙන්නේ. දැන් එකම රහ නෙමෙයිනේ දැන් උතන අර ඒ ධම් කලින් එකක් ඔතන මොකක් හරි කලින් ප්‍රත්‍යකින්නේ ඕක එන්නේ නේ. අන්න හරි. ඒ කියන්නේ ඔය ඔය ප්‍රත්‍යයම අපිට ඇවිල්ලා තියෙනවනේ ගතිය එනකොට. කර්මයෙන් සකස් වෙලා. අන්න. ඒ කියන්නේ ප්‍රිය රූප අප්‍රිය රූප අනුශේෂ ඒ ඒ ධර්ම පරිඋත්තරල විචක්‍රම වීම තමයි තියෙන්නේ ඊළඟට. ඒකට අනුරූප වුණේ දසක පරමාණු සකස් වුණේ සංජාති කියනකොට. ඒ සංජාති කියන එහෙනම් ඇහැ ඒ විදිහට සකස් වෙලා තියෙනවා විඳින්න මේ විදිහට. කන මේ විදිහට විඳින්න. මේ විදිහට ගැටෙන්න. ඒ ඔක්කොම සකස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ බීජේ තියෙනවා නේද ගහ හැදෙන්න ඕන විදිය. මස් ඇහත් බලන්න කර්මාන් රූප එක එක්කෙනාගේ එක එක ඇස්නේ තියෙන්නේ. සමහරගේ තියෙන දිගටි. සමහරගේ ලොකු. ප්‍රියමනාව ඇස්තින අප්‍රියමනාව ඒ يعني පොදුවේ ගත්තොත් සමස්තය ප්‍රියමනාප විදිහ ඇසුත් තිනවනේ ලස්සන දිගට තියෙන ඇසුර කට්ටිය කැමති ඒ වැහි බාහුතරේ ඒක අතර කර්මාණු රූපවමනේ ඇවිල්ලා තියෙන්නේ අපි හදපු ගන්නෙමි අන්න හරි ඔක්කොම ඒ විදිහට සකස් වෙලා තියෙන්නේ එතකොට බලන්න අර බීජී තියෙනව නේද එහෙනම් මව් කුසට එනකොටම ඒ වගේ තමයි පොළොවට වැටෙන බීජය මේ ගහේ බීජය. අපි හිතමු මෑ බීජයක් කියලා. මේ මෑ බීජය තියෙනවා නේද ගහ හැදෙන්න ඕන. අන්න හරි. ඒක කොස් ගහක් වගේ හැදෙන්නේ නැහැ. ඒක තියෙනවා නේද හැදෙන්න ඕන විදිය, බැල යන්න ඕන විදිය, කරල් එන්න ඕන විදිය ඔක්කොම තියෙනවා නේ. අන්න ඒ වගේ තමයි. හරිද? එතකොට එරන් දිනවනා. එතකොට බලන්න එහෙනම් ওই ධර්මතා දැන් කෙටියෙන් කියනවා නම් මොනවද ඒ කියන්නේ මොකක්ද වැටුනේ කියලා මේ අර ඔය එළියේ තියෙනවනේ දේවල් දැන් බාහිරේ මේ ගන්න දේවල් දෙන එහෙම දේවල් වලට හරියට නෑ ඔන්න ඔතන පොඩ්ඩයි නෝන ඒකකට මේ දොස්තර නෝන ඔහොම ඒකට මොනක් අපොරතුවක් තියෙනවා නම් ඒ කියන්නේම රැවටීම පුලාවීමක් කියන අදහස් මට ඔන්න ඔහොම ඉන්න ඔයා කියපු දැනක් වැරදි ඒක හන්ද මම ඒක දැන් නිවැරදි කරන්නම් මේ බාහිරේ තියෙනවාද ඒ මොහොතට සකස් වෙන දොන්න ඥානය. දැන් ඒ තියනවා කියලා ගත්ත තැනම ඔයා මෙන්න මේ දෘෂ්ටියට අහු වෙනවා. තියෙන ලෝකෙක ඉපදිලා ලෝකේ තීච්චිදි මැරිලා යන කෙනෙක් ඔයා. අන්න ඔයා ඉන්නේ මාත්ම සංඥාවේ. ඔයා ඉන්නෙම නිත්‍ය සංඥාවක ඉන්නේ. මේ මං ඉස්සලා කන්නාඩි උපමාවෙන් ඔබතුමීට පෙන්වන්නේ දැන් සකස් වෙන්නේ. මේ දැන් හේතු වලට දැන් සකස් වෙන්නේ. ඔන්න ඔබතුමිය කතා කරන එක ඔබතුමියට ඇහෙනවද? ඔබ ඒ කියන්නේ මම කතා කරන එක මට ඇහෙනවා. හරි. ඔන්න ඔබ ඔබතුමිය ඔබතුමියගේ පැත්තෙන් බලන්න. මම කියන්නේ ඔබතුමියගේ පැත්ත. ආයි ඔබටම ඇහෙන කතන්දරේ ඔබතන තියෙන්නේ. හොඳේ ඔබට මේක තේරේවා. අනේ සාදු සාදු ඔබට වැටහෙවා මේ කතන්දරේ. හරිම කරුණාවෙන් කියන්නේ ඔබට මේක වැටහෙවා මේ මොහොතේ. නිදහස් වෙලාම යන්න. ආයි කොහෙවත් රැඳෙන්න එපා. මෙතනත් එපා, එතනත් එපා, අතරමැදත් එපා. දැන් නිදාස් වෙලා යන්න. හරි? හොඳට අහගන්න. එහෙමයි. මම කතා කරන එක මට ඇහෙනවා. ඔන්න දැන් ඔබ විදර්ශනා කරන්න ඕ විදියට. ඔබ කතා කරනවා නම් කතා කරන්නේ කොහොමද? කොහොමද ඔබ කතා කරන්නේ? හරි ඔබ කතා කරන්නකෝ දැන්. ඔබ කතා කරන්නකෝ පුටුව කියලා. වචනේ පිට කරන්නකෝ. එතකොට නෑ ඔබ ඒක ක්‍රියාව කරන්න දැන්. ඒ දැන් ඇහුණානේ. පුටුව. ආ ඕක උනේ කොහොමද? ඔය කියපු එක අර හිතින් මේව කළා පුටුව කියන සද්ද එන විදිහට වචන කියන්නේ මේ කට ක්‍රියාත්මක කරව සද්ද එන විදිහට. අන්න හරි. ඒ කියන්නේ ඔය තව තව ටික හොඳට ලියන්න. තව ටික අන්න හරි. ඉස්සල්ලාම එන්න ඕනේ හිතෙන්න ඕනේ ඔක කරන විදියනේ. කාටද හිතෙන්නේ මනසට නේද? අන්න මනස මූලික වුණා. ඒ සංඥාව දුන්න මොළේටනේ. ඒකට අනුරූපව හෘද වස්තුව ක්‍රියාත්මක වුණානේ. දීර් ඒකට අනුරූපව ඕන කරන ආස්වාස ප්‍රමාණය ඇතුළට ගත්තානේ. හරිනේ? ඔව්. ප්‍රාස්වාසයේදී නේද ওই සද්ද එළියට ගියේ. ඔව්. ඔන්න බලන්න එනස් වචන වචන එළියට කතා කරනවා කියන තැන වෙන්නේ කොහොමද? ප්‍රාස්වාසයේ නේද? ඔව්. එහෙනම් ප්‍රාසාසය ඒ ප්‍රමාණයට වෙන්න නම් ආස්වාසයක් ඒ ප්‍රමාණයට හරියට අරගන්න ඕනේ නේද? අන්න බලන්න මනස මොළයක් හෘද වස්තුවත් අරගෙන ක්‍රියාත්මක වෙන විදිහ. දොස්තර නෝන කෙනෙක් අන්ද හොඳට ඔක දැනගන්න. ඔන්න බලන්න හිතපු එක දෙලියට ගියේ. අන්න බලන්න වායු කම්පනයක් උනේ. හරිනේ? ඔන්න බලන්න වෙච්ච දේ. අපි ඒක සද්දයක් කියලා හිතමුකෝ. කතා කරපු එක ඔතනින් ඉවරයි නේද? ඉවරයි. ඔන්න මම කතා කරා කිව්වේ ඉවරයි. මැරුණා නේද? ඔව්. මැරුණා. ඒක ඉවරයි. ඒ හේතු ඔක්කොම නිරුද්ධ වෙනකොට හටගත්ත නිරුද්ධ වුණා. ඉවරයි. ඔන්න බලන්න ඇහෙනවා. ඔන්න බලන්න ඔය සද්දය ඇවිල්ලා කනේ වැදුනා. ඔයාගෙත් කනේ වැදුනා, මගෙත් කනේ වැදුනා, ලක්ෂ්මී නෝනාගෙත් කනේ වැදුනා. වදිනකොට තිංගන් සංගති අන්න බලන්න කන සද්ද සෝත විඥානේ හටගත්තා. මේ මොහොතේ හටගත්ත තිංගන් සංගති පස්ස අන්න රාගදේශ මොහ අපි තුන් දිනකට තීර ප්‍රමාණයට යෙදුනා මන ආයතන තුල පණිවිඩේ හටගත්තා මොකද්ද හටගatti ඇහුණා කියලා අහුණා මොකද්ද පුටුව හොඳට බලන්න කතා කරපු එක දැහිලා තියෙන්නේ නිශාන්ත මහත්තයා උතරම චූටි තැනක් කියනවා ඒක උතන්ට හරියයිද මන් දන්නේ දැන් චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනේන්ද්‍රියං විඥානං විඥාන ස්කන්ධෝ තජ්ජා මනෝ විඥාන ධාතුව වෙනකොට තමයි අපි වැඩිපුර අල්ලගන්න තැන තියෙන්නේ නේ දැන් අපි අපි දැන් මේ අපි හිතමු දැන් අපි ගෙදර ඉනකොට පුටු පේනවනේ හැබැයි අපට චිත්ත මනෝමානසං වලින් ඉවර වෙනවනේ වැතරින් එහා යන්නේ නැහනේ අපිට ආද වෙන්නේ නිතර දකින්න එකට එහෙම ගන්න විශේෂයක් ආපු ගමන් අන්න තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතුව දක්වාම යනවනේ අන්න හරි එතනට ගිහලා එතනින් ආයි මතක් කර කර ගන්නවනේ හැදලා මතක් කර කර ගන්නවා. එතනින් එතනින් තමයි අපි වැඩි ඒ කියන්නේ එතන මේ අනුශය මේ පරිඋත්ථාන වෙලා එතනින් විතික්‍රම වෙලා එළියට පයින් උතරින් නේද? සත්‍යා මනෝ විඤ්ඤාණ දතු. අන්න හරි. එතනින් තමයි මතක් කළා ආයේ අදලා අරන් ගන්න. තව පාරක් මේක මේක කරන්න ඕනේ කියලා. දැන් ඔය චිත්තක්ෂණයක ඔය ක්‍රියාදාමය වෙනවනේ හැමතිස්සෙමනේ. අන්න හරි. ඒක වෙනවා හැමතිස්සෙම. සමුදේ වෙන්නේ නේ. ඔය චිත්තක්ෂණය තුල සමුදේ වෙන්නේ. සමුදේ වෙන විදිය. එතකොට අන අතනි බලන්න එතකොට ඔන්න බලන්න එතකොට ඔබ කතා කරපු එක ඇහුණාද? කතා කරපු එක මෙරිලා ගියා. ඔන්න බලන්න තිංග සංගති පස්ස කියලා වදිනකොට විකෘතියක් වුණා නේද? විකෘතියක් වෙලා මනට ගිය එක එළියෙන් ආව එක නෙමෙයි නේද? එහෙනම් කතා කරපු එක නෙමෙයි නැහිලා තියෙන්නේ. හොඳට බලන්න වෙන එකක් නේද ඇහිලා තියෙන්නේ. ඔව්. ආ එහෙනම් ඔබ කතා කරපි ගොබට කවදාකවත් ඇහිලා තියෙනවද? නැහැ. බද්දේ කරත් සූත්‍රේ. ඔතන නිසාන්ත මහත්මයේ ඔන්න ඔතන චුට්ටක් මට තව මටත් ඔකට සම්බන්ධ වෙන්න ඕනේ. ඔහොම නේ. මම ඔතන තව පොඩ්ඩක් එකතු කරලා දෙන්නම් ලක්ෂ්මී මිස්. ඔන්න මේක මේක ගලවගෙන මෙන්න මොකද එතකොට මම හිතනවා මට ඔතනට උත්තරේ දෙන්න ඕනෙත් නැහැ කියලා. ඔය පුති යාන්නයට කතන්දරේ නෝන උත්තරේ දෙන්න ඕනේ නැහැ කියලා මං කියන්නේ. ඔන්න බලන්න. ඔන්න ඒ කියන්නේ හොඳට බලන්න හොඳට බලන්න ඔන්න උතන පට්ටම සියුම් තැනක්. ඒ කියන්නේ ඔබ මම කතා කරන එක මට ඇහිලා නැහැ නේ කතාව. හොදක්වත් එහෙනම්. කතා කරපු එක මැරිලා ගියා. දැන් තියෙන්නේ වෙන චිත්තක්ෂණයක් වෙන පංච උපාදානස්කන්ධයක් දැන් හටගන්නේ. ඔන්න බලන්න. අරක ඉවරයි අතීතේ ඉවරයි කණ්ණාඩියට එබෙන්න එබෙන මොකද දැන් තියෙන්නේ එහෙනම් ඉස්සල්ලා ඉව නැහෙනේ එහෙනම් දැන් එබෙන්නේ දැන් හේතු සකස් වෙලා දැන්නේ සකස් වුනේ කන සද්ද සෝත විඥානය කියලා අරක නෙමෙයිනේ කන සද්ද සෝත විඥානේ දැන් හේතු වලට සකස් වුණා අන්න බලන්න මේ මොහොතට අලුත් එකක් හටගත්තා එතකොට ඒ හට ගැනීම තුළ තමයි මම ඉපදෙන්නේ දැන් දැන් ඉපදුනේ ඔබ දැන් තමයි මව් කුසෙන් ඉපදුනේ දැන් ඔබට මොකද කියන්න පුළුවන්? දැන් ඔබ දැන් තමයි ආන්න ඥානීය බද්ධී කරත්ත සූත්‍රය අතීතන්නම් වාගමීය නප්පටිකම් කියන අගතම් යති තීතම් පහේ නැත්තම් අපච්චන්තනාගතම් පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අතීතයේ ගෙවිලා ඉවරයි අනාගතය ඇවිල්ලා නැහැ එළබෙන මේ පච්චුප්පන්න මොහොත තමයි තියෙන්නේ. මේ මොහොතක් තියෙන්නේ. ඔන්න ඕක විදර්ශ විපස්සනා කරන්න එහෙනම් ඔබ හිතනවා කියලා පරණ මතකයක් ගන්නවා කියන එකක් කවදාවත් වෙලා තියෙනවද? නැහැ. අන්න බලන්නකෝ. ඉතින් ඕකනේ පෙන්නේ 11 ආකාර නේද? 11 ආකාර රූපම අමු බොරුවක් නේ? අමු බොරුවක්. එතකොට බලන්න එහෙනම් ඕක තමයි පෙන්වන්නේ ලෝකායතනික සූත්‍රයේ. දෘෂ්ටි හතරක් පෙන්නවා. තියනවා කියන එක දෘෂ්ටියක්, නැහැ කියන එක දෘෂ්ටියක්. එකම ස්වභාවයෙන් තියෙනවා යෝගිනික දෘෂ්ටියක් විවිධ ස්වභාවයෙන් තියෙනවා යෝගිනික දෘෂ්ටියක් මේ මොහොතේ පච්චුප්පන්න මොහොතේ අවිද්‍යාව පත්‍ය සංඛාරා මධ්‍යම ප්‍රතිපදාව. ඕක තියෙන්නේ මොකද මේ චන්ද්‍රනාතේ මම ඕක අහලම නෑ. ලෝකායතනික සූත්‍රය. එහෙමද? ලෝකායතනික සූත්‍රය ඔබ කියවන්න මේක කියවන්න මොන සූත්‍රයක්? අන්න දැන් බලන්න එහෙනම් මේ මොහොතේ නේද ඇහැ ඉපදින්නේ. අන්න අන්න ජාතිධම්ම සූත්‍රය. හරි නේද? ගැලපෙනවනේ හරියටම. සූත්‍රයේට අන්න බලන්න මේ ඔක්කොටම ගැලපෙනවානේ හරියටම. මේ මොහොතට. එහෙනම් ওই තියෙන මධ්‍යම ප්‍රතිපදාවෙන් දකින්න දැනනේ. එහෙනම් මේ මොහොතට අසංකතේනේ තියෙන්නේ පණිවෙන්නේ. අසංකතේ නොදකින්න තැන නේද සංකතේ වෙලා මේ කියන්නේ අල්ලගෙන. එහෙනම් ඔබ දැක්ක නේද අර නිරෝධ ධර්මය ලක්ෂ්මිනෝනා. මේ මොහොතේ අවදිය කියන තැන. අන්න ඔන්න දැන් මේ මොහොතට උදේ වය වෙලිලා. අන්න උදේ වය ඥානෙ ඉන්නේ. අන්න අවිද්‍යාව <laughs> <laughs> හරියට ඒනම් බලන්න ඔන්න බලන්න එහෙනම් මේ අපි තුන් දෙනා දැන් මේ කතා කරන එක හම්බුවක්ද නෑ නෑ එහෙනම් මේ එරන්දි නෝනාට හම්බෙච්ච ප්‍රශ්න ටික බලන්න අපි බලන්න ආ ගලපිලා ආවද හේතු ගලපිලා ඇවිල්ලා තින්නේ දැන් මේ එරන්දි නෝනා මේ ප්‍රශ්න ටිකම අරගෙන ලක්ෂ්මී නෝනා දාවේ කතා කරන්නේ. එතකොට බලන්න මේක ඔබට පේනවද කවදාකවත් අහම්බයක් කියලා. කිසිම අහම්බයක් නෑ. ඕකමයි මම මම කියන්නේ ඒක අයන පරමාර්ථයේ නිවන ගෙනාට එයාට අදාළ තැන අදාළ වෙලාවට සකස් කළා වෙනවා. හරියට හරියට හරි ඒ කියන්නේ ලිඳ කපාගෙන ඇවිල්ලා තියෙන උල්පත ගාවට උදළු පාරේ වදිනවාමයි. අනිවාර්යයෙන්ම උන්කට හතු වෙනවම තමයි. හතු වෙනවද? හරි දැන් ලක්ෂ්මී නෝන මොකද අහන්න කියන්නේ? උතර කියන්නේ මොකද අහන්න කියන්නේද? කවුද ඔබතුමි මොකක්ද අහන්න කියන්නේ දෝ මම ආ මම අහන්න ගියක මං අහන්න ගියේ දැන් ඔය මේ අපි දැන් ඔය ඇහෙන ශබ්දේනේ ඇහෙන්නේ හරිද ඒ ශබ්දය තුල මේ වචන ගොඩ කොහෙන්ද ගලාගෙන ඉන්නේ නාම ගෝත්‍ර වලින්ද එතකොට ඔව් මේක සකස් වෙනවා මොකද මේකට මේකට ඕන කරන විදිහට සද්ද ගිහිලා වදිනකොට අර මනස දැන් චිත්ත දූප කියලා ගත්තාම චිත් මේ චිත්තද ඕචිත්තද රූපවල පරමාණු 6 ගත්තාම ඔතන පරමාණු දෙකක් තියෙනවානේ. එකක් ඇහෙන තැන ඕන වචන කතා කරන තැන දශක පරමාණුක කතන්දරයක් තියෙනවානේ. සද්දේ සද්දේ තියෙන රූප දෙකක පරමාණු දෙකක විතරයි. ඒ පරමාණුයේ ක්‍රියාවලිය ඔතන සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ඒකට අනුරූපව ඔතන සද්දි හද ගන්නවා. හට ගන්නවා. වචන ටික නිර්මාණය වෙනවා. ඔතනට. ටික නිර්මාණය වෙන්නේ මේ ධම්ම ඝට්ටණය වීම තුලනේ. අන්න හරි ධම්ම ඝට්ටණය වීම තුල වෙන්නේ. ධම්ම ඝට්ටණය වීම තුල වෙන්නේ. එතකොට ඒක ඒක සිද්ධ වෙන්නේ කොහොමද? මන තුලනේ සිද්ධ වෙන්නේ. හැබැයි මනට වෙන්න ඕක අර කණින් අර අර අර විදියට ගන්න ඕනේ. ශබ්ද ටික වදින්න ඕනේ ඇවිල්ලා. ඒ හරහා මනට එන්න ඕනේ. ඕක හදන්නේ නූල් බෝලයක් වගේ අර සූවිසි පත්තියම උතන සකස් වෙනවනේ. කොහොමද සකස් වෙනවම ගැඹුරු කතන්දරයක්. ගල්ලන්න බෑ ඒක මේ හැබැයි දැන් තමයි මනස මොන විදිහ ක්‍රියාදාමයක්ද මේ වෙන්නේ මේක මහා කර්මාන්ත ශාලාවකට තපන් මේ මෙහෙම එකක් නෙමේ ඒක ඇතුලේ බුදුම කලබෑ ගෑණි ඔය කලබෑ ගෑණි හින්දාමයි අපිට කිසිම සැනසීමක් නැත්තේ එතකොට ඔතනට ඔය ඔය තියෙන විදිහට ඕකට හැදෙන්න ඕන විදිහට මේ වචන ටික සිද්ධ හම්බ වෙනවා එතකොට අන්න ඉතින් ඉංග්‍රීසියෙන් කතා කරොත් ඒ විදිහම සකස් වෙනවා ඔය අර ධාතු සකස්වීම ඔන්න කම්පනය ඔය කම්පනය වීමම නෙවෙන්නේ ඔය පුදුම කම්පනයක්. ඒ කම්පනය තුල ඒක අකම්පිත වුණ ගමන් ගන්න අපි නිවෙනවා. අර සකස් වීම නවතිනවා. එහෙනම් බලන්න ඔය ඇහෙනවා කියන තැනදී එහෙනම් බලන්න ඔය ඇහෙනවා කියන තැන වචන සකස් වෙනකොට අන්න දසක පරමාණු තමයි වචන ටික ඕනේ. ඔව්. ආ නේද? ඔන්න ඔය වගේ සංසිද්ධියක් තමයි උතුම් සිද්ධ වෙන්නේ. ඉතින් ඔය ඇත්තටම ඒ කියන්නේ සුද්දාස්තක චලිතයක් තමයි කියන්නේ. සුද්දාස්තකේ ඒ ප්‍රසාද රූපයයි ජීවිතේන්ද්‍රයයි නේ. ඔව් අන්න හරි. ඒ කියන්නේ අන්න හරි. ඔතන කියනවා නෑ ඔතන කියනවා මම මතකයි සුද්දාස්ඨ පාඨයි වචී විඤ්ඤාප්තිය. ඒක තමයි එතන අටයි. වචී විඤ්ඤාප්තිය ප්‍රසාද රූපේ. මේ ඒ කියන්නේ මේ ඒක මේ කර්මජ රූපය තුල. නෑ මේක චිත්ත රූපය තුල පරමාණු 6 සකස් වෙනකොට පරමාණු 6 චිත්ත රූප මහලෝ ගන්නවානේ පරමාණු 6 ඔව් ඔව් ඔව් ඔව් හරි ඒ පරමාණු හයට ගන්නකොට ඔන්න ඔකට කියනවා වචී විඤ්ඤාණය කාය විඤ්ඤාණය ඒ කියන්නේ කාය ලහුතා ලහුතා අර විකාර රූප තුනෙන් එකක් නේ වචී විඤ්ඤාප්ති කාය විඤ්ඤාප්ති සම්මඤ්ඤ කතා ඔතන ඔතන සකස් වෙන මෙන්න මේ විදිහට මම මතකයි මම කියන්නේ ඒ කියන්නේ අවිනිභෝග රූප කලාව පටාපු දෙන ඔන්න චිත්ත සුද්ධස්තේ සකස් වෙනවා ඊට පස්සේ අවිනිල් භෝග රූප ගණනක 8යි කාය විඤ්ඤාති රූපයයි වැදුනහම අර ලවක ප්‍රමාණයක් හැදෙනවා. කාය විඤ්ඤාති ලවක ප්‍රමාණය. ඊට පස්සේ සුද්දාස්ත කාටයි වචි විඤ්ඤාති රූපයයි ශබ්දයයි කියන එක තුනම ශබ්ද රූපයයි ආකාශ ධාතුවත් අයි දිනේ. නෑ මෙතන දශක ප්‍රමාණය 10යි වෙනවනේ. එතකොට වචි විඤ්ඤාති දශක ප්‍රමාණය. ඒ කියන්නේ සුද්දාස්ත කාටයි ඔව්. සුද්දාස්ත කාටයි වචි විඤ්ඤාති රූපේ ශබ්දයේ කියන තුන එකතු මෙන්න මේ තුන එකතු කරලා 10ක් තියෙනවා. පංච විද්‍යාර්ථී දශක පරමාණු. ඊට පස්සේ හතරවෙනි එක තමයි සුද්දස්ස කාටයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුන එකතු වුණාම අන්න ලහුතාදී ඒකාදශක පරමාණුගේ එක සකස් වෙනවා. හරි? හැම තිස්සෙම අවිනි අවිනිබ්බෝග මේ රූප කලාප ටිකත් එක්ක තමයි සෙට් වෙන්නේ නේ අන්න හරි අන්න හරි ඊට පස්සේ තව එකක් සකස් වෙනවා සුද්දාස්තකටයි ලබුදා කම්මඤ්ඤතා කියන තුන එකන එකතු වෙනවා ඊට පස්සේ කාය විඤ්ඤාති රූප එකතු වුණාම අන්න එතන මේ ද්වාරසක පරමාණු සකස් වෙනවා. කය ඉන්නති ලවතරදී ද්වාරසක පරමාණු සකස් වෙනවා. අන්තිම එක තමයි හයවෙනි එක තමයි සුද්දාෂ්ටකයයි වචින් ඉන්නති රූපයේ සබ්දයයි එකතු වෙලා ලවතර මුදික කම්මන්නේක අර ඔක ආයි ආයි මට මේ දැන් මට මේක දල වශයෙන් යන්නේ චිත්‍රය මට මේක හරියටම ආයි මට ඕක වෙනම කතා කරන්න ඕනේ නිශාන්ත මහත්තයා ආන්න හරියට මේක ටිකක් ගැඹුරු වැඩි අපේ මේ කවුද අපේ එරන්දිනෝනටත් එතකොට අන්න මම මහත්තයාට අර ඊයේ අටෙන් පස්සේ කතා කරන දෙබිලි දාලා තිබ්බා ඒ කියන්නේ ගෙදර අර කියන්නේ ටිකක් බාධා අඩු වගේ වගේ අර රිප්ලයි එකක් නැති නිසා මම ගත්තේ නැහැ ඉතින් ආ නෑ මම මෙහෙමයි දැන් හෙට හෙට අද හෙට මම ලංකාවට එනවා ඒක නිසා අද ටිකක් බිසි වෙනවා. ඒකයි මම මේ අද මේ උදේවරු ඉවර කරලා දාන්න හැදුවේ ඔක්කොම ටික. මේ ඒකයි එහෙම කරේ. ඉතින් කොහොමද හරි. එතකොට ඔන්න ওই විදිහට එහෙනම් බලන්න මේ චිත්තද රූපවල තියෙන શબ્දයත් එක්ක පරමාණු දෙකක්. එකක් තේරසක පරමාණුවක් තියෙන එකක් දශක පරමාණුවක් තියෙනවා. එකක් ඇහෙන්න එකක් කතා කරන්න. ආ දැක්කද? එකක් ඇහෙන්න තියෙන්නේ වචන හදාගන්න. ඒ වචන හදපු ටික එළියට දාන්න අනිත් පරමාණු ක්‍රියාත්මක වෙන්නේ. ආ අන්නේ විදිහට. එතකොට එහෙනම් මේ මේ පරමාණු වල ඒ බලන්න සුද්දාස්තක චලිතයත් එක්ක වෙන කම්පනයක් තමයි අපිට මේ ඉන්නේ. එතකොට බලන්න දැන් අපි කතා කරපු දැන අන්න අතන අර සියුම් තැන බලන්න එහෙනම් ඔබට ඔබ හම්බ වෙලා නැහැ නේද කවදාවත්. ඔබ කතා කරපු එකක් ඔබට හම්බ වෙන්නේ නැති වෙනකොට ඔබට හම්බ වෙලා තියෙනවද ඔබ එතකොට? එහෙනම් ඔබට කවදාවත් ඔබට පෙන්නලා තියෙනවද? ඕකම නේද පේන තැනක් තියෙන්නේ. ඔකම නේද ඇහෙන තැනක් තියෙන්නේ. දැනෙන තැනක් තියෙන්නේ. ඔක්කොම ටික දින උතරින් නේද? අන්න බලන්නකෝ. ඒක මහා ගැඹුරු තැනක්. එහෙනම් බලන්න මේ මොහොතේ ඔබ ඔය දකින්නේ මොකද? පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ම. නිත්‍ය සංඥාවෙන් ගන්න බැරි බව දකිනවා. එහෙනම් මේ නිත්‍ය සංඥාව කියන තැන අනිච්ච සංඥාවක් ඔබ දකිනවා. අනිච්ච ස්වභාවයක් දකිනවා හැම තැනම. පුටුව කියන්නේ අනිච්ච ස්වභාවයක්, අනිච්ච ධර්මතාවයක් කියලා. මේ මොහොතේ ඔබ හටගත්ත විදියක් දකිනවා, සමුදේ වෙච්ච විදිය. මේ මොහොතේ අන්න ඒ දකිනකොට ඔබ ඒකට ගැටින්න යලින්න යන්නේ නැහැ. එහෙනම් ওই මොහොතේ ඔබ ඉන්නේ අවබෝධය තුල. අන්න එතකොට ඔබ ඉන්නේ අවබෝධය තුල ඉන්නකොට ඔබ අවිද්‍යාවෙ නෙමෙයි ඉන්නේ. ඔබ තණ්හාවෙත් නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ චන්දරාගය යෙදෙන්නේ නැහැ. ඇත්ත ඇති හැටියට පාවිච්චි කරනවා. වෙනකොට මොකද වෙන්නේ? අන්න බලන්න ওই විදිහටම ඔබ ඔබේ කයත් ওই විදිහටම දකිනවා. මම කියලා අරන් තියෙන තැනත් ওই විදිහට දකිනවා. එහෙනම් ඒකත් සකස් වුණේ ওই විදිහට නේද? මේ මම කියලා අල්ලන් ඉන්නෙත් ওই විදිහටම හ- ප- පංච මේ පංච මේ හද හටගත්ත සිතුවිල්ලක් නේද? අන්න එතකොට දකින්නව නේද මේ පංච උපාදානස්කන්ධය මම කියලා ගන්න බෑ කියලා. ආ ඒක ධර්මතාවයක් කියලා. මේ විදිහට සකස් වෙන මම කියලා හම්බ වෙලා තින්නේ එහෙමයි නේද කියලා හම්බ වෙනව නේද? අන්න එතනදී කලින් කියපු එක එතකොට ඒක නිවැරදි වෙන්න ඕනේ ඒක බාහිර රූප අභ්‍යන්තර රූප කියනගේ පංචස්කන්ධ ලෝකයේම ඒකම ඒක ගැන තියෙන බලාපොරොත්තු නැති අන්න හරි. ඔතනින් නේද බලාපොරොත්තු දෙන්නේ බලාපොරොත්තු කියන්නේ මෝහයට. බලාපොරොත්තු කියන්නේම මොකද්ද දන්නවද? බලාපොරොත්තු කියන්නේම යම්පිච්චන් නලබිති තම්පි දුක්ඛං කියන එකයි. ඒ කියන්නේ බලාපොරොත්තු ඇති කරගන්න එපා කිව්වේ ඒකයි. තේරුණාද බලාපොරොත්තු නැති ගන්න දෙයක් නැත්තම් බලාපොරොත්තු කොයින්ද නේ අන්න හරි ඒක ඒක තමයි ඥානය ඒක තමයි ප්‍රඥාව ඒක තමයි සිහිය අපිට සාරයක් තියෙනවා වගේ මුලා වෙන හින්දානේ අපි ඒව ගැන බලාපොරොත්තු ඇති අන්න හරියට අසාර දෙයකට නිසා අසාර දෙයකට ඔක භෞතිකවත් දකින්න පුළුවන් අසාරය අසාරය හරියට දැක්කොත් කවදාවත් බලාපොරොත්තු නැහැ අන්න හරි දැන් අසාරය දකිනවා නම් ওই කයේ ස්වභාවයෙන් මොකද්ද කයේ ස්වභාවයම ජරා මරණ නේද හැම මොහොතකම. <laughs> එහෙනම් ඔබගේ කයේ ස්වභාවයත් ඕකනම් මේ ලෝකේ ඉන්න සියලු සත්‍යයන් සත්පුද්ගලයන්ගේ ස්වභාවයම ඕක නෙමෙයිද? ඔව්. අනිත් එක විශාලමද ශනික මරණයකුත් තියෙනවා. දැන් අපි හිතන් ඉන්නේ නිකන් අර චුතියෙන් ඉවරුනහම මරණය වගේනේ ශනික මරණය හැමදෙස්සෙම තියෙනවා. අන්න ඒක තමයි ජරා මරණ කියලා කිව්වේ. ඒ කියන්නේ ඒක ඒකම තමයි උදේවයි කියන දන තියෙන්නේ. ඒකම තමයි ඇත්තටම මේ අනිත්‍ය තියෙන ස්වභාවය තුල එතන ඒක දකින්න පුළුවන් අපිට. ඒ කියන්නේ විපරිණාමයට මම අනේ එතනත් අනිත්‍යනේ. එතනත් අනිත්‍ය. එතකොට බලන්න අනිත්‍ය කියන්නේම මේ මොහොතේ මේ මොහොතට මොහොතක ඉපදීම මරණය. මරණ. ඒ කියන්නේ ෂණික උපත ඉපදීම. ආ ඒ කියන්නේ ෂණික උපත මරණය කියන එකයි තියෙන්නේ. කයේ ෂණික උපත මරණය, හිතේ ෂණික උපත මරණය. ඒකයි සියල්ලම. අන්න දැන් බලන්න ඕන කළ ගැඹුරුම තැනක් වෙන්නන්න. එතකොට එහෙනම් බලන්න එහෙනම් එහෙනම් ලෝකේ හම්බ වෙලා තියෙන්නේ මේ මනස තුලින්. නේ? මේ සිතුවිලි හරහා තමයි හම්බ වෙලා. එතකොට එහෙනම් ඉපදිලා තියෙන්නේ මව් කුසෙන් නෙමෙයිනේ. <laughs> ඒකනම් ඒ කියන්නේ මව් කුස කියලා හම්බ වෙලා තියෙන්නේ ඔය වගේම සිතුවිල්ලක් නේ. ආන්න බලන්න මරණය කියලා හම්බ වෙලා තියෙන්නේ ඔය වගේ එකක් නේ. මැරෙනවා කියන එක. එතකොට බලන්න මම අපි කවුරුක්වත් ඉපදිච්ච එක දැකලා තියෙනවද? ඉපදීම හම්බ වෙලා තියෙනවද අපිට? දින හම්බෙලා නැහැ. මරණේ කවදාවත් හම්බ වෙනවද මැරුණාට පස්සේ? මම මැරිලා කියලා. ඔව් ඒ දෙකම නැහැ. එහෙනම් බලන්න උපත මුලත් අගත් නැති මැදක් නේද අහුවෙලා තියෙන්නේ. උපතත් මරණයක් නැති තැනක අපි අහුවෙලා ඉඳලා තියෙන්නේ කොතනටද මැදකට නේද ජීවත් වෙනවා කියලා. මාර මුලාවක් ඒක. එතකොට ජීවත් වෙනවා කියලා දැන වෙලා තින්නේ සමුදේ උදය සමුදය මේ ඒ කියන්නේ මේ සමුදය නිරෝධය කියන ධර්මතාවයක් නේද තිබිලා තියෙන්නේ. ඔව්. එතකොට බලන්න මේක වෙලා තියෙන්නේ මනස තුල නේද? මේ සිත තුල නේද? හ්ම්. ඔන්න එහෙනම් සිතක් ඉපදිලා සිතක් මැරිච්ච කතන්දරයක් නේ තියෙන්නේ. තියෙන්නේ. අවසානයේ ගන්න අත්‍තරම තියෙන්නේ එච්චර. අන්න බලන්නකො දැන් වෙලා තියෙන්නේ. එතකොට දැන් ඕක වල දාන්න වෙන්නේ සිත තුල නේද? ඒක තමයි. <laughs> ඒක දකින්නේ එතන. දැන් එතකොට ওই සිතේ ওই ওই ඉපදෙන සිත වල දාන්න වෙන්නේත් ඕක ඇතුලේ නේද? සෝන්කොට් ටික ඔක්කොම ටික. එහෙනම් සංසාරේ කළා තින්නේ මනස තුල නේ සෝන්කොත් ඔක්කොම දාලා තින්නේ. ඒ සම්හට මරණානුස්සතිය කියන්නේ ඔන්න ඕක නේද එතකොට? ලෝකතර මරණානුස්සතිය තියෙනව උතන. හරියටම බැලුවොත් <laughs> ඒක තියෙනව උතන. එතකොට බලන්න අන්න බලන්න. දැන් එතකොට එහෙනම් මහ පොළේ වළඳනා කෙනාගෙන් නිදහස් නේද? හ්ම්. මව් කුසින් ඉපදෙන කෙනාගෙනුත් නිදහස් නේද මේ මොහොතේ? ඔව්. ඔන්න මෙයා ගියා එරන්දි ආයි හැලුණා. එහෙනම් බලන්න මේ මොහොතේ ඕක දැක්කට පස්සේ මව් කුසින් ඉපදෙන මහ පොළේ වලදාන දෙන්නගෙම නිදහස් නේද මේ වෙලාව. නිදහස්නේ. දැන් ඔන්න උත්තර මට මෙහිම දැන් අපි එකක් තියෙනවා නිශාන්ත මහත්තයා. දැන් අරිහතුන් වහන්සේ කියන්නේ මෙන්න මේක සාක්ෂාත් කරපු කෙනෙක්නේ. එයාට ඒකනේ ආරූපේක්ෂාව එතකොට එයා මේක යථාර්ථය දැකලා මේකේ ගන්න දෙයක් නැහැ. අර කය අර ඒ තීන කයත් විපාක කයත් වැඩක් නැති නිසා තමයි නිරෝධ සමාපත්තියට යන්නේ නේද? අන්න හරි. අන්න ඒක තමයි. ඒකෝට බලන්න. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයා දකින්නත් ඕනේ අනිච්ච දුක්ඛ අනත්ත. නේ? අන්න මේ සකදාගාමී කියලා දකින්නත් ඕනේ ඒක. එකටත් ඒක. එතකොට අනාගාමී කියනත් ඒක අරිහතුන් වහන්සේත් ඒක. ඉතින් ඒ එහෙනම් ඉතින් ඕකනේ ඔන්න ඕකනේ සත්‍යය. මේ සත්‍යෙදි ඉන්නේ. ඇත්තටම අරිහතුන් වහන්සේ ඉන්නේ එතන. එතන ඉන්නේ එතනනේ ඉන්නේ එතන ඔව් අරනේ මේ අර කියනවනේ මේ මොකද්ද කරන්න ඕනි කියලා අර කවුරු හරි ඇහුවාම බුදුහාමුදුරුවන්ගෙන් නේද? ඔව් ඔව්. හරි සරි හරි. ඒතර ඔබ සෝවාන් මේ සෝවාන්වත් ඔබට දකින්න දකින්න තියෙන්නේ මේකමයි. අනිච්ච දුක්ඛ නැත්තරයි. පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ නැත්තර. අනිච්ච දුක්ඛ අනාත්ත පංච පාදස්කන්ධය. එතකොට දැන් අනිත් මෙතනින් කොහෙට ගියත් ඒකෙන් තොර එකක් දකින්න නෑ. සත්‍ය එකයි තියෙන්නේ නේ. පංච පාදස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ත විතරනේ තියෙන්නේ සත්‍ය. ඒ කියන්නේ සිතක් අරගෙන සිතක් නිරුද්ධ වෙච්ච කතන්දරීමනේ දැන් පංච පාදස්කන්ධය කියලා කියන්නේ. එහෙනම් ඒක එහෙනම් සිතේක උපතනාවර මරණේ නේද දකින්න තියෙන්නේ. සිතේක උපතනාවරනේ. ඕක අවබෝධයෙන් හිටියේ දැන මොකද්ද වෙන්නේ? අන්න එතන උදේවයි ඥානෙ තියෙනවනේ. ගොඩක් දේවල් ඇති. ඒ කියන්නේ දැන් අපි ලෝක ඥානිනුත් දැන් බලන්න පුළන්නේ. වම් පැත්ත බලනකොට එතන පේන රූපයක් රූපයක් බැලුවා. දකුණු පැත්ත බලනකොට තියෙන රූපයක් බැලුවා. බලන්න අරක බලනකොට ඒ ඒ ඇහැ රූප චක්කු විඤ්ඤාණ හටගෙන ඒක හටගත්තා. ඒක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තමයි මේක හටගන්නේ දැන්. නිරුද්ධ වෙලා තමයි ආයෙක පේන්නේ. අපිට පේන්නේ ඒක දිගට පේනවා වගේ. එහෙම වෙන්නේ නැහැ. ඒක දිගට පේනකොට තමයි අර තණ්හාව කියන එකත් ඇති වෙන්නේ. ඒයි පවතිනවා තියෙනවා කියලා දැනෙන්නේ එතරම්. අන්න එතකොට බලන්න එන අපිට රූප දෙකක් අරගෙන ඕක දකින්න පුළුවන්. වෙනස් රූප දෙකක් ගන්නවා. වෙනස් රූප දෙකක් අරගෙන ඔන්න ඔය විදර්ශනය කරපු හැටි ඔක අහු වෙනවා. <laughs> රූප බලනවා කියන එක 0 වෙලා යනවට. මොන විකාරද ඒක තමයි ඒ ඒක තමයි ඉතින් අර ආර්ය ඇහැ පිහිටුවට පස්සේ මේක දුකක්මයි කියලා දෙනවනේ. මට සංසන්දනය වෙන්නෙම මට මෙහිම දැනෙනවා නම් අරියතුන් වහසලට කොහොම දැනව ඇද කියලා දැනවා කියන මේක කොහොම දැකල ඇද මට පේන්න මේ ඉඳකම් කඩාමැදිරීලියක්න මට පේන්නේ ඉතිං මංහිතන උන්වහන්සේලාට තමයි මේ පහන් එලිය වගේ හඳ ඉරු එලිය වගේ පේනව ඇත්තේ ඒකැන උන්වහන්සේලා ඒ ගැන්නේ ඒ ස්භාවය තුළ මේක උන්වහන්සේලා මේක මේක තුළ ජීවත් එන්නේ මේ කතන්දරය තුළ ඒකැන මේ ක්‍රියාසිතක් පරිහරණය කරනවා කියන තැනව බලන්න පොනිි එතන ඒ කියන්නේ අන්න උපද්දවාගෙන පරිහරණය කරනවා. ඒ අන්න උපද්දවාගෙන පරිහරණය පරිහරණය කරනවා කියන තැන ඉන්නේ ඔතන. ඒ කියන්නේ පොතක් ගන්නවා අතට කියවනකොට තමයි වචන ටික එන්නේ. ආයි හිස් ආයි වහලා තිබ්බම හිස් පොතක්. එතන හිස් නැවත නැවත ගොඩ නැගින්නේ. ආන්න හරි. ඒ වෙලාවට මොහොත. ඒ කියන්නේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවා කියන එක. ජීවත් වෙනවා. ඒක තියෙන්නේ. අපිට එහෙන ගොඩකින් ගලාගෙන එනවනේ මේක. මේ ආයතන අයෙන්ම ඇදලා ඇදලා ඕනේවා يعني ඕනෙම නැතිවනේ දෙන්නේ ඕන එකක්වත් නැහැ එතන. මේ ඒවමයි දෙන්නේ. ඒක අපි ඒක තුලමනේ ඉන්නේ. උන්වහන්සේලාට ඒක තුල 10 ඒක කොච්චර තියෙනවද ඒ ප්‍රමාණයට 10යි. එතකොට ඔබතුමිය අර කතා කරන්න ආපු ටික ඔක්කොම අපි කතා කරා නේද? ඔක්කොම ටික. මට උදයන්ම අත්තංගම ආපහු කතා කරමු. අන්න හරි උදයන්ග වත්තංගමේ එනකොට එතකොට අර අර කතන්දරෙම තමයි හිතා උදේ වෙන්නේ ඒක තමයි මට අර රෙකෝඩ් එක මන් දැම්මින් මේ දෙක එක ළඟමනේ තියෙන්නේ එකටම වගේ එකම දේ වගේ ටිකක් එකම දේ තමයි ඇත්තටම ඒ දෙමයි කිව්වේ න ะ උදේ උදේ වෙනකොට තමයි අන්න අර විදිහට අවිද්‍යාවච්චය සංඛාරා කියලා මෙන්න මේ සමුදේ වෙන ධර්ම ටික මේ විදිහට සමුදයක් වෙනවා. අන්න හරි. එතකොට අත්ංගමී කියනකොට අන්න වය ධර්ම ටිකයි. මේක වය ධර්ම කියලා කියන ගත්තාම විප්‍රණාම ධම්ම නේ? ඊතර වෙන්නේ. නෑ, එතන වයද වය ධම්ම. එතකොට වය ධම්ම එනකොට අවිද්‍යාව නිරුද්ධ වෙන්න ඕනේ. අවිද්‍යාව නිරුද්ධ වුණොත් තමයි සංකාර නිරුද්ධ වෙන්නේ. සංකාර නිරුද්ධ වුණොත් තමයි විඥාන කියන මේ ඔක්කොම මේ පටිසමුප්පාද ක්‍රියාවලියම නිරුද්ධ වෙන්නේ. එතකොට එහෙනම් ඒක උදේවයද? අන්න ඒක උදේවය. එතකොට මේක සමුදය ඒ කියන්නේ මේ මොහොතේ අපි ඒක අව- ඒ ඒක අවබෝධයෙන් මේ මොහොතේ ඉන්නකොට අපිට ওই ওই ස්වභාවය අපිට අත්විඳින්න පුළුවන්. ඒක නමුත් මේක සම්පූර්ණයෙන්ම ඔව්, නිරුද්ධ වෙච්ච තැන තමයි සම්පූර්ණයෙන්ම මේ සසර ගමන නතර වෙන තැන. ඕ දැන් එතන මට විතර එතන තා- තාම දී- චුට්ටක් තියෙනවා. ඒ කියන්නේ දැන් උදයංගම අත්තංගම කියලා එකයි උදේ වයයි කියලා මේ වචන නෑ, දෙකක් නෑ, දාන්න මොකද නෑ, මේ යුගලෙක් වල නෑ, ඔය- ඔය ඔක්කොම එකයි. ඒ කියන්නේ උදයංගම අත්ංගම උදේවය සමුදේ නිරෝධය ඔය ඔක්කොම එකයි. එකම දේ තමයි කියන්නේ. හරිද? නමුත් අර දැන් භාවිතාවේදී අපි කියන උදේවය ඥානීය කියලා නේ. උදයවේ ඥානය කියලා. මෙන්න මෙහෙම එකක් මට දැනෙනවා. දැන් දකින්න එක පේන එක, ඒ කියන්නේ රියල්ම වෙන එක පේන එකයි ඊට පස්සේ ධර්මතාවයේ දෙකක් නේ. ඒ ඥානයේ ධර්මතාවයේ දැකීම. ඔව්. ඒ කියන්නේ ධර්මතාවයේ දැකීම උදේවය. ධර්මතාවය දැකීම නේ ඔව් ඒ කියන්නේ සමුදය ධර්ම මේ මේක මුලේ මෙහෙමයි කියලා දකිනවා මේ සමුදය උනේ මෙහෙමයි සමුදය වෙච්ච විදිය එහෙනම් මේක කවදා හරි මේ ඒ කියන්නේ ඒකේ ඇත්ත දැකපු තැන ඇත්තටම ඉන්නේ නිරෝධය ඒ අන්න එතන එතන තමයි ඥානය ආහයි එතන තමයි ඥානය එතන ඥානය අන්න එතන ඉන්නේ අවබෝධය තුල එතන යා ඒ වෙලාව මොහොතට ඒ උදේ ඥානය ඥානෙ දැක්ක කියන්නේ ඒ මොහොතේ නිරෝධී ඉන්නේ නිරෝධය ඉන්නේ තරමට දකින තරමටයි නිරෝධය අන්න රුදේවා ඥානෙ වැඩෙන්න වැඩෙන්න තමයි අන්නර නිරෝධය හොඳට සාක්ෂාත් වෙන්නේ පූර්ණයට යනවා සාක්ෂාත් පූර්ණයට යනවා උදේවයි කිව්වට මේ අහගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඒක ඥානෙ පහළ වුණොත් විතරයි නිරෝධය වෙන්නේ. අන්න හරි. ඒ ඒ ඥානෙ ඉන්න කෙනාට තමයි මේ වෙලාවේ අවබෝධය ඉන්නේ. එයා තමයි කියන්නේ. අන්න හරි. අන්න ඒක සම්පූර්ණයෙන්ම පූර්ණ වෙච්ච තැන තමයි සම්පූර්ණම අවිද්‍යාවයි තණ්හාවයි දෙක නිරුද්ධ වෙලා මම අන්නර සත්පුද්ගල භාවයේ නැති වෙලා අරිය දුනාසේ කියලා කියන්නේ ඔන්න ඔතනට. අන්න පහන නිවෙන්නේ ඔතනින්. හරියට. ඔතනින් තමයි පහන නිවෙන්නේ. එතකම් ඒ ප්‍රමාණවල් වලට දැල් වෙනවා මේ හේතු සමස්යනකම් දැල් වෙනවා එතෙන්දි තරමකි අපිට පුළුවන් මේ වස්තු දෙකක් ගන්නවා මේ වෙනම ඒ කියන්නේ විවිධ හැඩ තියෙන වස්තු දෙකක් ගන්නවා වෙනස් හැඩ තියෙන එකක් එක වම් පැත්තකින් තියා ගන්නවා අනිත් එක දකුණු පැත්තෙන් තියා ගන්නවා හරිද තියාගෙන මම මේ පොඩි පාඩුවක වැඩක් පෙන්නන්නේ එක පැත්තක පෑඩක තින එක පැත්තක අල්මාරීදී ඔය දෙක දිහා බැලුවොත් හරි දෙක දෙක අන්න හරි එතකොට අල්මාරිය බලනකොට බලන්න එතනට ඒ වෙලාවේ ඇහැ සකස් වුනේ අන්න බලන්න ඇහැ සකස් වුණා රූපේ සකස් වුණා චක්කු විඤ්ඤාණය සකස් වුණා අන්න ඒ සටහන ආවා ඒ ටික ආවා අන්න බලන්න ඊට පස්සේ ඒක දිහා බැලුවා ඔන්න දැන් ඊගාව රූපේ සකස් වෙලා නැහැ ඊගාව බලන්න තියෙන ඇහැ ඇහැ සකස් වෙලත් නැහැ තව රූපයකට ඒ රූපේ සකස් වෙලත් නැහැ ඒ විඤ්ඤාණය සකස් වෙලත් නැහැ ඒ මොකුත් සකස් වෙලා නැහැ. අන්න දැන් අරක බලනවා. අනිත් පැත්ත. බලනකොට බලන අර ටිකට මොකද උනේ? ඒක නිරුද්ධ වෙලා ගියා. අන්න ඒ හේතු ඒ හේතු තියෙනකන් ඒ ටික විද්‍යමාන වුණා. ඒ හේතු ටික නිරුද්ධ වෙනකොටම අන්න දැන් මේක විද්‍යමාන. මේක හිනම් බලන්න ඉස්සල්ලා තිබිලා නෙවෙයි ආවේ දැන් ඉපදුනේ. ඔව් එබලම හටගෙන අන්න නොතිබීම හටගෙන නොතිබීම අනවත මේ ගැන ඉතුර නොවීම නිරුද්ධ වෙන අන්නහරි අයි තරිත්තක දිහාවල්න්න අනිත්තක බලන්නට මේකට මොකද වුණේ බලන් හිටපිකිට ඒ හැත් නිරුද්ධ වුණා ඒ රූපෙ නිරුද්ධ වුණා ඒ විඤ්ඥානය නිරුද්ධ ඒක ඒකැන ඒ හේතු ඒ හේතු සකස්වීමට ඒ ඒ පලේ හටගත්තා ඒ හේතු නිරෝධයෙන් ඒක නිරුද්ධ වුණා දැන් මෙන්න අලුත් එකක් පෙර නොතිබී දැන් හටගත්තේ මේක අරක බලනකොට මේක තිබුණේ නෑනේ ෆෑන් එක බලනකොට අල්මාරිය තිබුණේ නෑ අර මේක බලනකොට දැන් ෆෑන් එක නෑ ආන්න මේ මේ බලනකොට පේනවා මෙන්න මෙතනින් අපිට අහුවෙන මේ යහ මේ දැනට ඇහැ සකස් වෙන්නේ හේතු ටිකක් නිසායි මේක හම්බ වෙන්නේ අල්මාරිය කියලා හම්බ වෙන ධර්මතාවය දකිනවා ආ <laughs> මේ දෙකම නැත්තම් ඔය දෙකම නැත්තම් හිත එකක් තියෙනවා ආන්න බලන්න අන්න ඒ වගේ මෙතන ඥාන මට ඒක දැනුනේ මට දැනෙන එකක් තියෙනවා ඒක මම ඔක හෙව්ව මොකද්ද කියලා දැන් ඔය දැන් එකක් දිහා බලන් ඉන්නේ දැන් මම ෆෑන් එක දිහා බලන් ඉන්නවා ෆෑන් එක දිහා බලන් හිටියට එක වෙලාවක මට ෆෑන් එක පේන්නේ නැතුව යනවා මේ ඒ මොකද මගේ මනස වැඩ කරද්දි මේ වෙන එකක් යද්දි අර මේ ෆෑන් එක මට ඒකන රූපම් පටිච්ච වෙලා නෑ ඒක දිහා තේරන ඒක මං කීරික තේරනවාද අන්න හිට වෙලා තියෙන මං ඕක විතද ගන්න බැරි වෙනවා මං එතකොට මන් තේරුම් ගන්න ඇහැට දෙමේනි පේන්නේ එතකොට මේ මස්සට පේන්නේ ඒ ගැන එහ එතන්ට රං එහෙම එතන්ට ෆෝකස් වෙලා තියුණාට රියල්ම අර මේ පටිච්ච වෙලා නෑ මේ මනස ඒ මකනක තේරවාන මොකක්ද කිය ඔව ඕකමතම අපි වාහනය කියනකට තින්නේ අතරමගද ඇහැට ඇහ ගැටෙන නික්කෝකම නමුත් ඔව හැමතැනම අපිට පේනවා කියලා අහුවෙන්නේ වෙන එකක් එක තැනක ආමේ ශොක් නිසාට මාතේ ඒකත් නෙවෙයි දැන් එක පා දැන් දැන් මම බලන් ඉන්නවා කියමුකෝ මං මුලින්ම ෆෑන් එක තියා බලන් ඉන්නවා ඔව් මම ටික වෙලාවක් යනකොට මේ නිෂාත් මාතේ ටික වෙලාවක් යනකොට ෆෑන් එක මට පේන්නේ මං ඒක දිහා බලන් ඉන්නවා හැබැයි. ඒක මට පේන්නේ මං ආය ඇස්පිල්ලම් ගහලා වැළුවොත් මට ආය ෆෑන් එක පේනවා. ඇස්පිල්ලම් ගහලා නොගහන ටිකේදී මගේ මනස වෙන එකක වැඩ කරනවා. එතකොට මට අරක පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ මං එක්ක ඒ කියන්නේ ආයතන 6ම දුවනවානේ. එකක් ඇර එකක්. ආයතන හැම දුවනවා. ඒක මම හොඳට ප්‍රත්‍යක්ෂ වුණා මට මේ දහම අවබෝධය තුල එක වෙලාවකට එකක් විතරයි වැඩ කරන්නේ. අන්න හරි. අන්න හරි. හරියට හරි. ඒකෙන් තේරුම් ගත්තේ මම. ඒ කියන්නේ ඇහැන් මට බලන ගමන් මට මනසින් එකක් ගන්න බෑ. අපි හිතන් ඉන්නේ එහෙමනේ. අපි ඔක්කොම වැඩ එකසරේ කරනවා කියලානේ. කවදාකවත් ඒක වෙන්නේ නැහැ. අන්න හරි හරි. අන්න හරි. ඉතින් හැබැයි මේ ඔක්කොට වගේ පිළිතුරු ආවා. ඒක මාර එකක් ඒක මට හිතා ගන්න බෑ. ඒක අපි කතා කරගෙන ගිය හොඳ ගැඹුරු කතාවක් නේ. ඉතින් ඕකේ ඔක්කොම උත්තරේ ඇත්තටම. ඔය ඔය කතා කරපු ටික මාත්‍රිකා ටාගට් කළා ආවේ නැති වුණාට හැම එකක්ම ඇදිලා ආවා එතනට. ඒක මාත්‍රිකා. දැන් අපි දෙකයිනේ දල වශයෙන් එකක්. එහෙම කතා කරන්න ගියේ නමුත් ඒක තුල මහා ගොඩක් විසඳුණා. ඇත්තටම කියනවා විසඳුණා කියන්නේ තවදා විවිධ දැක්කා. ඒ කියන්නේ ක්ලියර් වුණා. වතුර චූටක් බොර වෙලා තීච්චේම තව තව පිරිසුදු වෙවි යනවා. පිරිසුදු වෙවි යනවා. මේ අඩිය රොම්බඩ එහෙමම තමයි ගමන යන්නේ ඇත්තටම. ඒක තමයි. එහෙමම තමයි යන්නේ. පිහිටා නොසිටමින්ද වෑයම් නොකරමින්දනේ එහෙමනේ යන්නේ අන්න හරි පිහිටා නොසිටමින්ද වෑයම් නොකරමින්ද ඕගේ තරණය <laughs> ඕගේ තර ඕගේ තරණය වෙනවා ඒ මහා ගොඩ කතන්දරයක් ඒක තුල තියෙනවනේ අන්න හරි හොඳයි එහෙමනම් එරන්දිමිස්